ඒ උතුම් වූ ਸਰුවච්ච ධර්මරාජානන් වහන්සේ ඒ උතුම් බුදුන් වහන්සේ අවබෝධ කොටගත් ආ වූ ශ්‍රී සද්ධර්ම රත්ණයට මම ශිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේවා. ඒ උතුම් වූ ධර්ම මාර්ගයේ ගමන් කොට නිර්වාණ ධාතුව අවබෝධ කොට ගනිමින් සසර දුකින් මිදී කියා වූ අෂ්ටාර්ය පුජ්‍යන මහා සංඝ රත්නයට මම ශිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේවා. බුද්ධ රත්නයේට ධම්ම රත්නයේට සංඝ රත්නයේට নমස්කාර කිරීමේ කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ පුණ්‍ය චේතනාවන්ගේ ආනුභාව බලයෙන්ුත් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ අනත්ත වූ අපරිමාණ ගුණ ආනුභාව බලයෙන්ුත් අද මේ පින්වත් අසාගෙන සිටින්නා වූ ශ්‍රාවක පින්වත් හැම දිනාටම මේ කියලා දෙන්න බලාපොරොත්තු වෙන ධර්ම කාරණා සමුදාය ඊටමත් හොඳින් තේරුම් ගන්නට ලැබේවා අවබෝධ වේවා වැටහෙවා කිසියම් මාර බාධක ධර්මයක් ඒ සඳහා ඉදිරිපත් නොවේවා නිකලෙස් හිතකින් මානසිකාර හිතකින් ශ්‍රද්ධාවෙන් පිරුණු හිතකින් සමාධිගත හිතකින් මේ කියලා කෙන කියලා දෙන්නා විස්තර කරන ධර්ම කරුණු හොඳට පැහැදිලිව අවබෝධ කරගනිමින් තේරුම් ගනිමින් ඒ ප්‍රතිපදාවක් කරගනිමින් සීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම වඩාගෙන සෑම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වීමෙන් උතුම් නිවෙනින් සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. ඒ කාරුණික ප්‍රාර්ථනාවත් එක්ක අද මේ පින්වත් හැම දිනාටම අපි අදට નિયમિત කරගෙන තිබෙනා වූ ධර්ම කාණ්ඩයක් අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය සති දෙක කාලය තුල අපි ඒ නැත්තත් ඊට ඒ දක්වාම කරගෙන ආපු වැඩසටහනෙන් අපි මේ ආරම්මන ප්‍රත්‍ය යටතේ යම් ධර්ම කොටාශයක් අපි කියලා දුන්නා. අද තිබෙන්නේ ඒ ආරම්මන ප්‍රත්‍ය යටතේ අරූපාවචර සිත් සම්බන්ධයෙන් කරන්නා වූ තවත් විග්‍රහයක්. පාලි පාඨයක් පාලි පදපෙළක් තිබෙනවා. ඒ පදපෙළිය යොදලා අපි ඊළඟ ධර්ම කාරණයට හැරෙමු. ඒ තමයි ආකින්චඤ්ඤායතන කුසලං නේව සංඥා නා සංඥායතන කුසලස්ස ආරම්මන පච්චයේන පච්චයු කියලා කියනවා. මේකේ අවසානයේ වෙන්නේ ආරම්මන පච්චයේන පච්චයු. ආරම්මන ප්‍රත්‍ය ගුණෙන් ආරම්මන ප්‍රත්‍ය ස්වභාවයෙන් ප්‍රත්‍ය වෙනවා කියන එකයි. අපේ හිතේ තිබෙනවා අරමුණු ගැනීමේ බල විශේෂයක් අරමුණු දැනගැනීමේ ಗುಣ විශේෂයක්. ඒක හිතේ තියෙන්නේ. හිතට ආйти ධර්ම ස්වභාවයක්. යම් කිසි දෙයක් හිතෙන්නේද ඒ වෙලාවට ඒ හිත යම් කිසි දෙයක් අරමුණු කරනවා අරමුණු කිරීමේ හැකියාව ශක්තිය බලයේ හිමි නිසා එතකොට යම් කිසි හිතක් අරමුණක් ගන්නවා නම් ඒ හිතට අරමුණක් හැටියට ඉදිරිපත් වෙන දේ ඒ අරමුණ ඒ ආරම්මනේ තිබෙනවා අපිට හිතාගන්න බැරි අමාරු දුෂ්කර වූ නමුත් ਸਰුවචතා ඥාණයට හොඳට පැහැදිලිව වැටහුණා වූ ධර්ම ගුණයක් තිබෙනවා අරමුණට ඒ තමයි අරමුණේ තිබෙනවා එක්තරා විදියක බල විශේෂයක් ශක්තියක් හිත පැත්තට හැරිලා හිත පැත්තට ඉදිරිපත් වෙලා අරමුණක් හැටියට හිතට හිතේ ඉස්සරහට එන ගතියක් අරමුණක් හැටියට හිතේ ඉස්සරහා ඉන්නවා පෙනී ඉන්නවා පෙනී හිඳීමේ අරමුණු වීමේ හැකියා ගුණයක් අරමුණට තිබෙනවා අරමුණ දැනගැනීමේ ගුණයක් හිතට තියෙනවා මෙතන කතා කරන මේ ආරම්මන ප්‍රත්‍යය කියලා කියන්නේ ආන්න ඒ අරමුණු වීමේ අරමුණක් හැටියට ඉදිරිපත් වීමේ ಗುಣ ශක්තිය ಗುಣ විශේෂය. ඊළඟට මීට කලින් අපි කිව්ව මේ වචනයක් ආකින්චඤ්ඤායතන කුසලම් කියලා. ආකින්චඤ්ඤායතන කුසලම්. ආකින්චඤ්ඤායතන කුසලයේ කියලා කියන්නේ සූත්‍ර ක්‍රමේ හැටියට චතුත්ථ ධානයෙන් එහා අභිධර්ම ක්‍රමේ හැටියට පංචම ධානයෙන් එහා රූපාවචරයක් ඉක්මව ගිය ඒ වගේම නමුත් මේ චතුත්ථ ධානයේ හරි පංචම ධානයේ හරි පදනම් කරගෙන ඒතරින් එහාට ආරම්මන වශයෙන් වෙනස් වීම ස්වභාවයකට ගිය ආකින්චඤ්ඤායතන කුසලය ආකින්චඤ්ඤායතන කුසලයේ කියලා කියන්නේ අරූපාවචර තුන්වෙනි ධාන හිත. ආකින්චඤ්ඤායතන කුසලයේ කියන්නේ තුන්වෙනි අරූපාවචර ධාන හිත. ඒ ධාන හිත ඒක කුසලේනේ. එතකොට ඒ ධාන හිත නේව සංඥා නා සංඥායතන කුසලස්ස ඊට උඩින් තිබෙන්නා වූ නේව සංඥා නා සංඥායතන කියන හතරවෙනි අරූපාවචර කුසල් සිතට අරමුණු වෙනවලු ඕකයි මේ කියන්නේ ඒක වෙන්නේ මෙහෙමයි ඉස්සර වෙලා දැන් නේව සංඥා නා සංඥායතන අරූපාවචර කුසලය තමයි අවසාන ඒ කුසලයට ඒ කියන්නේ හතරවෙනි අරූපාවචර ධාන කුසල් සිතට ඊට කලින් පහල කරගත්ත ආකින්චඤ්ඤායතන කුසලය අරමුණු වෙනවා. අරමුණු වෙනකොට මේ ආකින්චඤ්ඤායතන කුසල් සිතේ ඒ කියන්නේ ඒක අතීතයක ගියත් කුසල් සිතේ තිබෙනවා ඊට පස්සේ පහළ වෙන්නා වූ නේව සංඥා නා සංඥායතන කුසලයට තමන් පෙනී යන ගතියක් තමන් ඉදිරිපත් වී යන ගතියක් තිබෙනවා අන්න ඒ කතාවයි මේ කියන්නේ එතකොට නේව සංඥා නා සංඥායතන කුසල් සිත අරමුණු කරන්නේ ආකින්චඤ්ඤායතන කුසල් සිතයි ඒක මේ ජීවිතේ හරි ඊට කලින් වෙච්ච එකක් හරි කුමක් හරි වෙන්න පුළුවන්. හැබැයි ඒ සිතට තිබෙනවා තවත් හිතකට අරමුණු වීමේ ගතිය. මොකටද? අපින්චඤ්ඤාස් ඔසරේ. ඉතින් මේ කතාව තේරුම් ගන්නට කියලා කියනවා අර ඉස්සර වෙලා ආකාසානං ඡායතන කුසාසිතට අපි කිව්වනේ සිද්ධ වෙන තාලේ ඒ වගේම විඥානං ඡායතන කුසාසිත සිද්ධ වෙන තාලේ යාන්නේ ඒ විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට මේ තමයි ආරම්ම ප්‍රත්‍යයෙන් කුසලයක් කුසලයකට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන විදිය කියා දෙන තවත් ස්ථානයක්. අපේ අභිධර්ම වැඩසටහනට සම්බන්ධ වෙලා ඒවා අහමින් හිතමින් මෙනෙහි කරමින් පෙළ ගැහි ඉන්නා වූ මේ පින්වතුන්ට මේ කාරණය වැටහෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. අපි තව තැනකට යන්. මාත්‍රිකාව අමතක කරන්න හොඳ නැහැ. කුසලයක්, කුසල ධර්මයක්, කුසල ධර්මයකට ආරම්මන වෙන විදිය තමයි අපි මේ පහුගිය සති කීපය තුළ මේ දිගට කරගෙන ආවේ. මේකේ ලස්සන රසවත් විදියක් තිබෙනවා. මේ ආරම්මන ප්‍රත්‍ය යටතේ. හොඳට බලාගෙන යනකොට මේක ධර්ම ස්වභාවයක් විතරයි. පුජ්‍යල ස්වභාවයක් ඒකේ නෑ. ධර්ම ස්වභාවයක් තියෙන්නේ. බලන්න තව තැනක් තියෙනවා මෙහෙම. කුසල කන්දා ඉද්ධිවිද ඥානස්ස ආරම්මන පච්චයේන පච්චයෝ අරමුණු වෙන විදිය බලන්න කුසල කන්දා කුසල කන්දය කියලා කියන්නේ ඒ ධානයක තියෙන්නා වූ ධර්ම ස්වභාවය කුසල කන්දා ඉද්ධිවිද ඥානස්ස ආරම්මන පච්චේන පච්චයෝ ඒකට කියනවා දැන් මේ මෙතන වචනයක් තිබෙනවා මේ ඉද්ධිවිද කියලා ඉදිවිද කියලා කියන්නේ දැන් ඔය මේ තියෙනවනේ 이르දි පානවා. ඔය 이르දි පෑම, 이르දි විද ඥානය. ඒ කියන්නේ 이르දි පාන ඒ නුවණ ශක්තිය මේ රූපාවචර බාල මේ කියන්නේ පහත් ධාන සිත් වලින් කරන්න පුළුවන් කමක් නැහැ. ඕකට හිත දියුණු කරන්න ඕනේ උපේක්ෂාවෙන් සහ තදබල සමාධියකින් යුක්ත වෙච්ච සිහිය හොඳට තැඟිලා ඉතිරිලා හොඳට තිබෙන්නා වූ සති උපේක්ෂා දෙක හොඳට තිබෙන්නා වූ පංචම ධානය. එහෙම සූත්‍ර ක්‍රමයේ හැටියට චතුත්ථ ධානය ඒ වගේම අභිධර්ම විස්තරයට අනුව පංචම ධානයට යන්න ඕන. පංචම ධානයේට හොඳට හිත හැරලා තියෙන්න ඕන. හැදලා තිබෙන්න ඕන, ස්ථාවර වෙලා තියෙන්න ඕන. ඔය මේ ඒකට තමයි මේ එතන තමයි 이르දිවිද කරන්න පුළුවන් බේස් එක තියෙන්නේ. ඒක නිසා මේ ඔය පස්වෙනි ධානයට නමක් පාවිච්චි කරලා තිබෙනවා. ඒ නම තමයි මේ 이르දි පාදක ධානය කියලා. ඒ කියන්නේ 이르දි 이르දි වැඩ කරන්න පුළුවන් පාදක පදනමක් වෙලා තිබෙන ධානය තමයි පංචම ධානය. එතකොට මේ ඊ පංචම ධානයේ අර ඔකි යන්නේ මේ විදියක් තියෙනවා. එතකොට 이르දිය පාන්නා වූ කුසල අභිඥා සිත ඒ සිතට අර ඉස්සෙල්ලා ඒ පාදක ධාන සිත ආරම්මන වි අරමුණු වෙලා ඉදිරිපත් වෙනවා. ආන්න ඒක තමයි මේකෙන් මෙතනින් කියන්නේ අපි තව ටිකක් ඕක තේරුම් කරලා තේරුම් අරගන්න බලමු මේ මේක ඇත්ත වශයෙන්ම අපේ ගිහි පින්වතුන්නේ මේක දැන් මේ ධර්මයේ අහන්නේ එතකොට මේක මහා අමුතු දෙයක් ඉතින් මේ මේක කොහොමද වෙන්නේ කියන එක නිකන් හිතට මේ ඇති වෙනවා මේක කොහොමද ඔක වෙන්නේ කියලා ඇත්තට මේ ඉද්දිවිදේ කියලා කියන්නේ රූප හදනවා. එක එක රූප මවනවා, ලොකු කරනවා, පොඩි කරනවා, කඳු හදනවා, ගස් හදනවා, රූප නිර්මාණය කරන ඔය වැඩ එක එක 이르දි ප්‍රාතිහාර්ය පාණ්ඩ රූප දක්වන්නට දක්වන එකට කියනවා 이르දි ප්‍රාතිහාර්ය පානවයි කියලා. අපි සරලව ගත්තොත් එහෙම මොකක් හරි අපි හිතමු ලස්සන මල් ගහක් හදන්ට ලෝභකමක් නෙවෙයි යම්කිසි කැමැත්තක් ඇති වෙනවා. ඒ කියන්නේ මල් ගහක් මවාපාන. මල් ගහක් කියන රූපයක් හදන්ට ඇති වෙනවා මේ යම්කිසි ආසාවක් ලෝභකමක් නෙවෙයි යම්කිසි ඡන්දයක් ඇති වෙනවා කැමැත්තක්. හැබැයි ඕක ඕක හිතපු ගමන් එහෙම වෙන්නේ නැහැ ධානය තිබුණයි කියලා එහෙම වෙන්නේ නැහැ. ඒකට ඉස්සර වෙලාම කරන්න ඕන වෙන්නේ මොකද්ද? පාදක ධානයේ තියෙන්න ඕනේ පංචම ධානය. රූප මල්ගහක් මවන්ට ඕනෑ වෙච්ච කෙනා ඉස්සර වෙලාම තමන්ගේ හිත පංචම ධානයට යවන්න ඕනේ. ඒ කියන්නේ ධානයට සමවදින්න ඕනේ. ඒ ධානයට සමවදිනකොට මේ සිද්ධ වෙන විදියක් තියෙනවා. අනිත් එක තමයි මේ ඒ ධානයේට යනකොට මේ කසින නිමිත්තක ආධාරයෙන් තමයි ඔකට ගොඩ වෙන්නේ. ඒ කියන්නේ දැන් ධාන වැඩේ කරන්ට කසින හදන්න එපායි. ඔය පඨවි ආපු තේජෝ වායෝ වර්ණ කසින තියෙන්න ඕනි ආලෝක කසිනේ ඒවා තියෙන්න ඕනි. මේකේ කසිනයකින් ගත්ත ප්‍රතිභාග නිමිත්ත ගන්න ඕනේ. ඒක තමයි කීවර්ඩ් එක, කී පොයින්ට් එක. ටග් ගාලා හිත ඒකට දාලා ඒක හරහා ඉක්මනට ගෙනියන්න ඕන හිත පංචම ධානයේට. ওই පංචම ධානයේට හිත දානකොට සිද්ධි ටිකක් වෙනවා. ඒ තමයි යන්නේ පංචම ධාන හිතට පංචම ධානයට යන්නේ අර භවංග චලන ඊළඟට උපච්ඡේද වෙලා මේ පංචද්වාරාවජනේ නැහැ මේ වැඩේදී. සම්පූර්ණ පිරිසිදු මනෝද්වාරික සිත්නි තෙලක් නියන්නේ. ඊට පස්සේ මනෝද්වාරාවජනයක් එනවා. ඊට පස්සේ මනෝද්වාරාවජනෙන් පස්සේ තමයි අර මේ ඥාන සම්පයුත්ත ජවන්සිතක් ඉන්නේ. හැබැයි මේ ඥාන සම්පයුත්ත ජවන්සිත කවදාකවත්ම සෝමනස්ස සහගත වෙන්නේ සෝමනස්ස සහගත මේ ජවන්සිතක් වෙන්නේ චතුත්ථ ධානය නිසා. ඒක නිසා උපේක්ෂා සහගත මේ ඥාන සම්ප්‍රයුක්ත හිතක් තමයි එන්නේ. ඉතින් ඒක කීප වාරාවක් කොහොම ගිහිල්ලා ඔන්න රූපාවචර පංචම ධානයේට බහිනවා. ඒ කියන්නේ සිත බැහැලා රූපාවචර පංචම ධානයේට ඔය හරහා ගිහිල්ලා අර ධානසිත පහළ වෙනවා. ඔහොම ගිහිල්ලා ඊට පස්සේ වෙන්නේ ඒ ධානයට බැස ගැනීම හිත. ධානයට ගිය ලයින් හිත. ඒ ධානයට එහෙමපත් වුණාට පස්සේ දැන් තියෙන ධාන හිත. ඒක එකපාරක් ගිහලා ඒක ලයින් එකක් ඔන්න නැතර වුණා. ඒ කියන්නේ චිත්ත වීතියක් ගිහිල්ලා කියන්නේ ධාන සමාපatti චිත්ත වීතියක් ගිහිල්ලා ඔන්න ආය නැවත භවංගයටපත් වුණා. භවංගයට පෙර තිබිච්ච සතුට ගියා. ඊට ඒකට ගිහිල්ලා ඉන්න ඕනේ. ඒ විදිහට ගිහිල්ලා දැන් ඉස්සෙල්ලා ධානයට සමවැදුණා. දැන් ඊළඟට දැන් තියෙන හිත මේ ස්වාභාවික හිතක්. ඊට පස්සේ අදිෂ්ඨාන කරනවා. අදිෂ්ඨාන කරන්ට ඕනේ මල් ගහක් හැදේවා කියලා. මල් ගහක් හැදේවා කියලා ඉස්සෙල්ලා අදිස්ථාන කරන්නේ ඉස්සර වෙලා ධානයට ගිහිල්ලා ඊට පස්සේ තමයි අදිස්ථාන කරන්නේ මල් ගහක් හැදේවා කියලා. දැන් මල් ගහක් හැදේවා කියලා අදිස්ථාන කරනකොට දැන් යන්නේ අදිස්ථාන කරන චිත්ත වීතිය. ඉස්සර වෙලා ගියේ ධානයට යන චිත්ත වීතිය. ධානයට ගිහිල්ලා ඒ චිත්ත වීතිය සමාපත්තියට බැහැලා ඊට පස්සේ ඇවිල්ලා තමයි මේක කරන්නේ. ඊට පස්සේ දැන් අදිස්ථාන කරන චිත්ත වීතිය යනවා අර විදිහටම අර මේ භවංග චලන උපච්ඡේද මඤ්ඤුදාරාවර්ජන ඊට පස්සේ කුසල් සිත් වලින් එකක් තමයි අර මේ කාමාචර කුසල් සිත් වලින් එකක් තමයි ඕකට වැඩ කරන්නේ අදිෂ්ඨානයේනේ ඊට පස්සේ ඒක යනවා දැන් බලන්න චිත්ත වීති ගියක් ගියක් ඉස්සරලා ගියා සම්පූර්ණ ධානයේට පංචම ධානයේට බහින සමාපatti වශයෙන් යන චිත්ත වීතිය ඊට පස්සේ එළියට ආව දැන් අදිෂ්ඨාන චිත්ත වීතිය යනවා ඒක ඇවිල්ලා අර කුසල් සිතක් ඊට පස්සේ මොකද කරන්නේ? ආයෙත් යන්න ඕනේ. ආයෙත් යන්න ඕනේ අර චතුත් පංචම ධාන ධානසිතට. ඒ විදිහට දැන් එතකොට ධානසිතට යනවා. ධානසිතට ගිහිල්ලා ආයෙත් එනවා එළියට. එතකොටත් කියන්නේ අර මේ අර විදිහේ උපේක්ෂා සහගත සිතක් ගිහිල්ලා ඊට පස්සේ ඔන්න මේ ධානයටපත් වෙනවා. ඒපත් වුණාට පස්සේ එනවා එළියට. ඊළඟට මෙතන තියෙන ස්වභාවය තමයි මෙතන කියපු වචනේ පාවිච්චි බලන්න කුසල කන්දා ඉද්දිවිදස්ස ඥානස්ස ආරම්මන පච්චයේන පච්චය. අර 이르දිය 이르දිය හිතන අවිඥා හිතක් තියෙනවනේ. ආන්නේ ඒ හිත පස්සේ පහලවන්නා වූ අර හිතට හිතින් පස්සේ පහලවන්නා වූ හිතින් ඉස්සර වෙලා පහල වුණා වූ අර හිත්වල තිබෙන්නා වූ අර ධානය හිත්වල තිබෙන්නා වූ ලයින් එකේ තිබෙන්නා වූ ඒ අදිෂ්ඨාන හිතට ඊළඟට කලින් පහළ වෙච්ච අර මේ අවිඥා පාදක ධාන චිත්ත වීතියේ හිත් එක අරමුණු වෙනවා. කුසල කන්දා කියලා කිව්වේ ඉස්සර වෙලා අදිෂ්ඨාන කරලා සමාපත්තියට යන්නා වූ කුසාසි පිළි. ඉදිවිද ඥානය කියලා කිව්වේ අර පස්සේ අදිෂ්ඨාන කරලා ඉදි නිර්මාණය කරන්නා හිත. ඒක කරන්ට ඒක කරන වෙලාවේදී අර ඉස්තර වෙලා හිත පස්සේ අභිඥා හිතට හරියට අරමුණු වෙනවා ඒ කතාව තමයි මෙතනදී මේ සිද්ද කියන්නේ. එතකොටම හිතපුදී මැවෙනවා දහසක් නම් දහසක් මැවෙනවා ඒ වගේම ගහක් නම් ගහක් මැවෙනවා ගලක් නම් ගලක් මැවෙනවා තමන්ගේ රූපේ නම් තමන්ගේ රූපේම වෙනවා ඒ වගේම හිතපු දේ අපි හිතුවේ උදාහරණයක් හිටන මල් ගහක් මල් ගහක් නම් මල් ගහක් ඒක දෙකක් නම් දෙකක් මල් ගස් තුනක් නම් තුනක් මල් ගස් 100ක් නම් 100ක් ඒ ඒ හිතපු හැටියට මේක සිද්ධ වෙනවා මෙන්න මෙතන ඔය ඉද්දිවිද ඥාණයට ඉද්දිවිච ඥාණයට අර ඉස්සර වෙලා හිතේ තිබෙන්නා වූ අර කුසාසිත ටික ඒකට කියනවා මෙතන පාවිච්චි කරන්නේ කුසල කන්දා කියලා. කුසල කන්දා. අර ඉස්සර වෙලා තිබිච්ච ධර්ම සමුදාය මේකට අරමුණු වෙන විදිය. දැන් ඔය කිව්වේ එකක්. කුසල ධර්මය තවත් කුසල ධර්මයකගේ පහළවීමට අරමුණු අරමුණු වීමේ ශක්තියෙන් පහ උපකාර වෙනවා කියන්නේ මේකයි. දැන් මේ දෙකම කුසලනේ. ධානයට සමවදින්නේ කුසලයක්. ඒක කුසල ඛණ්ඩ. ඉද්ධිවිද ඥානය කියලා කියන්නේ ඒකත් කුසල අදිෂ්ඨාන සිතක්. ඒකත් කුසලයක්. එතකොට කුසල ධර්මයක් කුසල ධර්මයකට අරමුණු වීම ස්වභාවය තමයි මෙතන කියන්නේ. මෙහෙම හිතේ තියෙන අපිට පුළුවන් ධාන නැතත් මේ වගේ තමයි ඔය ධානයේ ලබාගත්තා වූ අයගේ හිත කියලා අරමුණු කිරීම වශයෙන් නිකම් ප්‍රතිවික්ෂා ගමනක් යන්න මානසිකව භාවනාවක් වශයෙන් ඊළඟට තවත් එකක් තිබෙනවා ඒ තමයි ඒත් මේ ධාන පංචම ධානයට අදාළ එකක් අපේ මාත්‍රිකාවක් අපි අර අමතක කරන්න හොඳ නැහැ මාත්‍රිකාව අමතක කරන්න හොඳ නැහැ කියන්නේ අපි කතා කරන කතාව තමයි කුසල ධර්මයක් කුසල ධර්මයකට අරමුණු වෙනවා කියන මාතෘකාව යටතේ දැන් මේ අපි පංචම ධානයට ගිහිල්ලා ඒ හරියට සිද්ධ වෙන්නා වූ පැතිකඩවල් කීපයක් තමයි කතා කරන්නේ. අරූපාවචර ධාන පැත්ත කතා කරා. ආකාසානං ඡායතනේ, විඥානං ඡායතනේ, ඊට පස්සේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥා නාසඤ්ඤායතනේ දැන් මේ කියන්නේ එතන පංචම ධානයේ පාදක කරගෙන 이르දි විදිහේ හදන්නා වූ තැන සහ තවත් එතන සිද්ධ වෙන තවත් මේ පරාසයක්. තව එකක් තියෙනවා. කුසල කන්දා චේතු පරිය ඥානස්ස ආරම්මන පච්චේන පච්චය. මොකද්ද මේ චේතු පරිය ඥානය කියලා කියන්නේ? චේතුපරිය ඥානය කියලා කියන්නේ අනිත් කෙනාගේ හිත දකින්නා වූ නුවණට. චේතුපරිය ඥානය. තවත් කෙනෙකුගේ හිතක් දකින ඥානය. දෙවියෙක්ගේ හෝ වේවා, බ්‍රහ්මීයගේ හෝ වේවා, ළඟපාත ඉන්න කෙනෙක්ගේ හෝ වේවා, රහතන් වහන්සේලා හැර අනිත් ආර්ය කෙනෙක්ගේ හේ වේවා ඒ සිත්වලට කියනවා කුසල කන්දා කියලා. යහපත් කෙනෙක්. ඉතින් ඒ චේතුපරිය ඥාණය කුසල කන්දා චේතුපරිය ඥානස්ස. චේතුපරිය ඥානි කියන්නේ අනිත් අයගේ ඒ හිත් දකින්නා වූ හිත. ඒ හිත් ඇත් අනුන්ගේ උනාට ඒත් අනුන්ගේ කතාව වෙන එකක්. හැබැයි චේතුපරිය ඥානයේ තිබෙන්නා වූ කෙනාට ඒක අරමුණු කරන්න පුළුවන්. කෙනෙකුගේ ඇස් අනික් ඇස් අනික් කෙනාගේ බව හැබෑව. හැබැයි තවත් කෙනෙක් හොඳට ඇස් පේන කෙනෙක් ඉන්නවා නම් ඒ ඇස් පෙනෙන කෙනාට පුළුවන් තවත් කෙනෙකුගේ ඇස් රූප දකින්න ඇස් දකින්න පුළුවන්. ඒ වගේ චේතෝපරිය ඥාණයට පුළුවන් මේ තමන්ගේ හිත වගේම අනිත් එක්කිනාගේ හිත දකින්න පුළුවන්. එතකොට මේ චේතෝපරිය ඥාණය අනිත් එක්කිනාගේ හිත බලන්නත් අර ඒකට අවශ්‍ය බේස් හිතක්. ඒක තමයි පංචම ධානය. පංචම ධානයේට යන්ට ඉස්සර වෙලාම ඒක කියන්නේ නම් මෙහෙමයි එළිය තිබෙන්නා වූ ධානාලෝකයක් හදාගන්න ඕන. ඒකට ආලෝක කසිනයක් වඩලා හොඳට ප්‍රභාසර ආලෝක කසිනයකින් හදාගත් එකක් තියෙන්න ඕනේ ධානය. පංචම ධානයේ උපේක්ෂා සහගතයි. ඊට පස්සේ අර විදිහට පංචම ධානයට යනවා ආලෝක කසිනේ උදව් කරගෙන උපකාර කරගෙන යනකොට හොඳට කුසල් චිත්ත වීතියක් යනවනේ. කුසල් චිත්ත වීතියක් හොඳට ගිහිල්ලා මනෝද්වාර ආවර්ජණයෙන් පස්සේ ඊට පස්සේ වාර කීපයක් අර කුසාසිතක් ගිහින් ඔන්න ධානාගත වෙනවා. පංචම ධානයට ගියා. හැබැයි ධානයට ගිහිල්ලා ඊට පස්සේ ආයෙ එළියට ඇවිල්ලා අනිත් එක්කෙනාගේ හිත දැනගන්න ඕනේ හිත පෙනේවා හිත දැනගන්නවා කියලා නැවත හිතන්න ඕනේ. ඉස්සෙල්ලා හිතින් බෑ හිතන්න. ඒක හරියට කියනවා නම් මේ අපි මේ කෑම ගන්න වෙලාවට අත් දෙක හොදනවා. හොඳට අත හොදනවා. අත හොදලා පිරිසිදු කරලා ඊට පස්සේ තමයි ඒ පිරිසිදු කළා වූ අතින් තමයි කෑම අනන්නේ. මිශ්‍ර කරන්නේ. අනිත් කෙනෙකුගේ හිතක් දකින්න යන්නා වූ මේ හිතට ඉස්සෙල්ලා ධානයේට ලිංගපත් ලිංගගත ඇතුළට ගියාම හිතක් එන්න උනේ. හිතකින් එන්න උනේ. යම් කිසි මිනිසෙක් අත හොදනවා ඒක ක්‍රියාවක්. හැබැයි ඊට පස්සේ ආත හොදලා ඒකෙන් කෑම අනනවා. ඒකත් ක්‍රියාවක්. එය බෑ. හැබැයි අත හොදනවා කියන ක්‍රියාවයි කෑම අනනවා කියන ක්‍රියාවයි කියන එක දෙවිදියක්. යම් කෙනෙකුගේ චිත්ත වීතියක් පංචම ධානයට යනවා කියන එකයි ඊට පස්සේ ධානගත වෙනවා ඒ ධානයෙන් එළියට ඇවිල්ලා අනිත් එක්කිනාගේ හිතක් දකිනවා කියන අදිෂ්ඨානය කිරීමයි එක වෙලාවක එක චිත්ත වීතිය කියන්නේ වේදි චිත්ත වීති දෙක කියන්නේ. එතකොට පස්සේ අනිත් කෙනාගේ හිත දකින්නවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ අදිෂ්ඨාන කරනකොට මේ අදිෂ්ඨාන කරනවා එතකොට අර මේ තමන් ඉස්සර වෙලා හිතපු දේ පස්සේ සිතින් දකිනකොට එතනදී සිද්ධ වෙනවා කුසල ඉස්සල්ලා ඉස්සල්ලාර දැන් මේ ඉස්සර වෙලා ධානයේට ගියා ධානයේට ගිහිල්ලා ගිය හිත පස්සේ සිතකින් නැවත මේ දේ කරනවායි කියලා අරමුණු කරනකොට අර පස්ව තිබෙන්නා වූ චේතුපරේ හිතට අනිත්‍ය කෙනාගේ හිත හොඳට මේ ඒ කෙනාගේ ඒ ගියේ ලයින් එක හොඳට පේනවා. කුසල ධම්මා කුසල කන්දා චේතෝ පරිඥා ඥානස්ස ආරමුණු පච්චේන පච්චයෝ කියලා කියන්නේ ඒ විදිහට. ඒකට තියෙනවා මේ දැන් කෙනෙකුගේ කෙනෙකුගේ හිතක් බලනකොට ඒ හිතට දැන් මේ කුසාසිත විතරනේ බලන්නේ. කුසාසිත බලනකොට තියෙනවා මේ කුසල ඛණ්ඩ කියලා ගත්තාන් පස්සේ සමූහාර්ථයෙන් අරගෙන අරගන්නවා ස්ථාන 21ක්. ස්ථාන 21ක්. ඒ ස්ථාන 21 තමයි ඒක අපි මතක තියාගන්න එක හොඳයි මේ වෙලාවේ කුසල ධර්ම කීයක් තියෙනවද කුසාසිත කීයක් තියෙනවද ඇත්තට ඇත්ත වශයෙන්ම ලෞකික ලෝකෝත්තර ඔක්කොම භූමි තුනටමයි තියවා. එක්කාසු කරලා. ඊළඟට භූමි හතරටමයි තියවා එක්කාසු කරලා ගත්තාන් පස්සේ 21ක් අපි දැනගත්තනේ. ඒ 21 තමයි කාමාවචර කුසාසිත. අටක් තියෙනවනේ. අර මහා කුසාසිත අට කියලා. ඒවා කුසල ධර්මයිනේ. ඊට පස්සේ තියෙනවනේ රූපාවචර කුසාසිත පහක් තිබෙනවනේ ධානසිත ධාන කුසාසිත පහ. එතකොට 13ක් වෙනවනේ. ඊළඟට තියෙනන අරූපාවචර කුසාසිත හතරක්. එතකොට 17ක් වෙනවනේ. ඊළඟට තියෙන ලෝකෝත්තර වශයෙන් මාර්ගසිත හතරක් තියෙනවනේ. එතකොට වෙනවනේ 21ක්. මේ තමයි සාමෝය අර්ථයෙන් ගත්තන් පස්සේ කුසල කන්දයෝ හැබැයි අපි මේකට උදාහරණයක් හිතට අරගෙන ක්‍රියාත්මක කිරීමට ගන්නකොට ගන්න එකෙන් එකක් බලනවායි කියලා. නැත්තම් මේක වාර වාර ගානකදී බලන්න පුළුවන්. ඉතින් අරමුණු වෙනවනේ. දැන් අපි මෙහෙම හිතමු මෙහෙම හිතුවොත් එහෙම දැන් මිනිස්සේ මිනිස්සෙක් මල් කඩාගෙන චෛත්‍යයක් ගාව වන්දනා කර කර ඉන්නවා. මල් පූජා කරනවා. මල් පූජා කරන වෙලාවේදී එයාගේ හිතේ හරි හොඳට කුසල් සිත් පීලියක් වැඩ කරනවා. ඔයා ASCII අසල ඉන්නවා පංචම ධානය චේතෝපරියේ ඥාන ශක්තියේ තිබෙන්නා වූ කෙනෙක්. හොඳ 이르දිවන්ත ඥාන බල තිබෙන කෙනෙක්. ඒ ස්වාමින් වහන්සේ අර මල් කඩන එක්කෙනාගේ හිත දිහා බලනවා. හිත බලන්නේ කුසාසිත බලන්නේ මෙහෙමයි. ඉස්සර වෙලාම ඒ ස්වාමින් වහන්සේ අර පංචම ධානයේට සමවදින. සමවැදිලා එළියට එන. ඊට පස්සේ අදිස්ථාන කරනවා වන්දනා කරන එක්කෙනාගේ ඒ හිත පෙනේවා කියලා. එහෙම අරමුණු එහෙම අදිෂ්ඨාන කරනකොට එතන චිත්ත වීති ලයින් දෙකක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ අර අනිත් එක්කෙනාගේ හිත පේලිය කලින් ඇතිවෙච්ච බලන්න ඕනේ කියලා හිතපු ඒ හිත පේලිය ඒ පරචිත්ත චේතු පරිඥාණයට අහු වෙනවා. ඒ වගේම ඒ එයාගේ මල් පූජා කරන එක්කෙනාගේ හිත කුසසිත. ඒක කුසලාඛණ්ඩ. එතකොට බලන්නා වූ කෙනාගේ හිත් ඒත් කුසාසෙ. ඒ කුසල කන්ද. එතකොට චේතු පරිඥාණයට චේතු පරිඥාණයට ආන අනික් කෙනෙකුගේ හිතේ තිබෙන්නා වූ කුසල ධර්මයක් පහළ වෙන්නා වූ කුසල ධර්මයක් කොයි විදිහට දැනී යනවා කුසලා කන්දා කුස කුසලා කන්දා චේතු පරිඥානස් ආරම්මන පච්චේන පච්චයෝ කියන්නේ විදිය. තවත් හිතමු බලන්න යම්කිසි කෙනෙක් කොතන ස්ථානයකද භාවනා කරන. භාවනා කරනකොට එයාට පහළ වෙනවා ධානසිත. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි ධානසිත පහළ වෙනවා. චේතෝපරි ඥානෙ තිබෙන්නා වූ කෙනෙක් ගිහිල්ලා ඒ අවස්ථාවේදී ඒ එකෙනා ඒ ධාන වලට සමවදින විදිය පළවෙනි එකේ ඉන්න විදිය, දෙවෙනි එකේ, තුන්වෙනි එකේ, හතරවෙනි එකේ, පස්වෙනි එකේ ඉන්න විදිය මේ විදිහටම බලනවා. එතකොට මෙයාගේ මේ චේතූපරිය කියන කුසල චේතනාවට එහෙම නැත්නම් ඥාණයට අනිත් එක්කිනාගේ අර ඒ රූපාවචර කුසල ධර්ම ධාන සිත් එක හොඳට වැටහෙනවා, පේනවා, අරමුණු වෙනවා. එතකොට මේ ධාන සිත්වල තිබෙනවා එක්තරා විදියක ගතියක් මල් පූජා කරන එක්කෙනාගේ හිතෙත් තිබෙනවා එක්තරා ಗುಣ විශේෂයක් අනිත් කෙනෙකුගේ හිතකට පෙනී යන්න පුළුවන් ගතියක්. අනිත් කෙනෙකුගේ හිතකට දැනී යන්න පුළුවන් ගතියක් තියෙන. ඒකට කියනවා ආරම්මන ආරම්මන ප්‍රත්‍ය ගුණයේ ශක්තිය කියලා. භාවනා කරන එක්කෙනාගේ හිතෙත් තිබෙනවා එයාට දැනුනේ නැතුවට එයා භාවනා කරන්නේ ධානාගත වෙන්නේ එයා අරමුණු කරන්නා වූ අරමුණක් අල්ලගෙන. ඒ කියන්නේ ධාන අරමුණක් අල්ලගෙන. ඒ ධාන අරමුණක් අල්ලගෙන එයා ධානගත වුණාට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි කියලා ඒ ධාන සිත ඒ කුසල් සිත අනිත් කෙනෙකුට අරමුණු වීමේ හැකියාවකුත් ඒකේ තියෙනවා. එක වෙලාවෙම අනිත් කෙනෙකුට අරමුණු වීමේ අනිත් කෙනෙකුට දකින්න පුළුවන් ගතිය ඒකේ පේන ගතියක් ඒකේ තියෙන එකට කියනවා ආරම්මන ප්‍රත්‍ය ශක්තිය කියලා. තවත් අපි හිතලා බැලුවොත් එහෙම මෙහෙමයි ඒ තමයි යම්කිසි කෙනෙක් අරූපාවචර ධානය වඩනවා. අරූපාවචර ආකාසානංචායතන ධානයේ ඉන්නවා. ඊළඟට විඥානංචායතන ධානයේ ඉන්නවා. ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥායතන ධානයේ ඉන්නවා. අවස්ථා හතරක දියා ඒ ධානයේ ඉන්නකොට පරචිත්ත විඥානයේ තිබෙන්නා වූ කෙනාගේ ඒ චේතුපරිය ඥාණයට අර අරූපාවචර ධානා සිත් එක ඔක්කොම පෙනී යනවා. අරමුණු වෙලා යනවා. ආනේ අරමුණු වෙනකොට කුසල කන්දා චේතුපරිය ඥාන සාරමුණු පච්චේන පච්චය වෙනවා. අපි හිතමු මෙහෙම ඉස්සෙල්ලා පහළ වෙච්ච දෙයක් තිබෙනවා නම් ඒ ඉස්සර වෙලා පහළ වෙච්ච දේ අරමුණු කරන්න පුළුවන් මේ ඊට ඉස්සෙල්ලා කරේ මොකද්ද ඊට ඉස්සෙල්ලා මොන ධානයේද හිටියේ කියන එක කරන්නත් පුළුවන් වර්තමානයේ තියෙන එක බලන්නත් පුළුවන්. තවත් එකක් තිබෙනවා. ඒ තමයි දැන් අපි හිතමු මේ දැන් ඔතන කිව්වනේ 17ක් කුසාසිත 8 බලන්නත් පුළුවන් අරූපාවචර රූපාවචර 5ක් බලන්න පුළුවන් අරූපාවචර 4ක් බලන්න පුළුවන් යම්කිසි කෙනෙක් සූවාන් මාර්ගය අවබෝධ කරගෙන තිබෙනවා සෝවාන් මාර්ගසිත පහළ වෙනවනේ. මේ වෙලාව හරි එහෙම නැත්නම් දැන් මේ ටිකකට කලින් හරි. ඉතින් සිද්ධ වෙච්ච ඒ සිදුවීම සකදාගාමි වෙලා තිබෙනවා. අද හරි ඊයේ හරි. අනාගාමි වෙලා තියෙන අද හරි ඊයේ හරි. දැන් මේ චේතු පරිේ ඥාන ශක්තිය තිබෙන්නා වූ උත්මයාට පුළුවන් කම තිබෙනවා අර හිත් බලන්ට රහත් මාර්ගසිත හැර. ඒකයි සහත් මාර්ග සිත එතනින් අයින් කරන්නේ. ඒක නිසා කියනවා පේන්නේ 20යි කියලා. පේන්නේ 20යි අනිත් ටික සාසිත 20ක් පේනවායි කියලා කියනවා. එතකොට චේතුපරිය ඥානය අවස්ථාවේදී සිද්ධ වෙන්නේ අනිත් කෙනෙකුගේ යම්කිසි කුසල ස්වභාවයෙන් තිබෙන චිත්ත ශක්තියක් චිත් ආරම්මණයක් මේ සිතක් ආරම්මන ගුණයෙන් ඇවිල්ලා මේ චේතෝපරිය ඥානෙ හැප්පෙනවා වැදෙනවා. ඒ අරමුණු වෙනවා. අන්න ඒක තමයි මෙතන කිව්වේ මේ කුසලා කන්දා චේතුපරිය ඥානස් ආරම්මන පච්චේන පච්චයෝ කියලා. ඔය අනුසාරයෙන්ම අපිට තේරුම් ගන්න පුළුවන් මේ තව එකක් තිබෙනවා. ඒ තමයි කුසලා කන්දා පුබ්බේ නිවාසානුස්සති ඥානස් ආරම්මන පච්චේන පච්චයෝ. పూర్වයේ නිවාසය කියන්නේ පෙර ආත්ම භාවය දැනගන්නා වූ නුවණ. పూర్වයේ නිවාසානුස්සති ඥානෙට. එහෙම ඥානයක් ලබන්නම් ආලෝකයේ පාදක කරගත්ත පසිනේ වඩාගත්ත හොඳ එළිය ධානයක් තියෙන්න ඕනේ. ඒකත් පංචම ධානයට ගියා. ඊට පස්සේ අදිෂ්ඨාන ක්‍රීම් වශයෙන් මේ චිත්ත වීතිය හැසිරෙව්වා. ඊට පස්සේ ඉස්සර වෙලා පහළ වෙච්ච හිත් පෙර ජීවිතවල පහළ වෙච්ච හිත් පෙර ජීවිතවල ඇති වෙච්ච සිත්තික අරමුණු කිරීම කරනවා. ඒක ඇවිල්ලා තමන්ගේ පැත්තෙන් එනකොට දැන් මගේම චිත්ත පරම්පරාවේ පසු ටිකක් දැම්මා. දැන් මෙහෙම ඒක මෙහෙම වෙන්න පුළුවන්. పూర్වේ නිවාසානුස්සති ඥානයට තමන්ගේම සංසාරයේ සිත්වල ටික අද උදේ 15 වුණා, ඊයේ 15 වුණා, පෙරේදා 15 වුණා. ගිය සතියේ ගිය මාසේ ගිය අවුරුද්දේ පුංචි කාලේ ওই විදිහට ගිහිල්ලා ඊට පස්සේ ඊට ඉස්සෙල්ලා ආත්මභාවයේ දක්වා බලාගෙන යනවා ආත්මභාව කීපයක්ම දිගට බලාගෙන බලාගෙන බලාගෙන යන එතකොට ඒ හිත්වල ඒ ඒ තේලියට ඒව බලන්න පුළුවන් හැකියාව තියෙන නුවණට කියනවා పూర్වේ නිවාසයේ දකින පෙර ජීවිත දකින බලන නුවණ කියලා. ඒ නුවණට අරමුණු වෙන්න දෙයක් එපායි. දැන් පෙර ජීවිතේ දැන් නැහනේ. ඒ වුණාට පෙර ජීවිතේ වුණාට මේක හරි 아무තු දෙයක්. පෙර ජීවිතේ දැන් නැති වුණාට පෙර ජීවිතේ වෙච්ච දේවල් ඒ මැකී ගිය සිතුවිලි ටික තියෙනවා අරමුණු වෙන්න පුළුවන් මේ වර්තමානයේ పూర్ව නිවාසානුසති හිතට. ඒක නිසා තමයි කියන්නේ පෙර ජීවිතවල තිබෙනා වූ හිත් ටික ඒ කුසල කුසල කන්දා පුබ්බී නිවාසත්නුස ඥාණයට ආරම්මන වීමේ ගුණයක් ඒකේ තියෙනවා කියලා. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ අනිත් අයගේ මේ පෙර ජීවිත බලලා තමන් වහන්සේගේ පෙර ජීවිතයත් බලලා තියෙනවා මේ අහවල් බුද්ධ ශාසනයේදී මේ කෙනා මේ විදිහට හිටියා මේ මේ දේවල් කරා මේ මේ කතා කරා මම තමයි ඒ කාලේ මේ විදිහට මේ නමින් හිටියේ කියලා පෙර ජීවිත විස්තරයක් කරනවා. ඒක ඇවිල්ලා කල්ප කෝටි ගානකට ඉහෙතදී වෙච්ච මේ අබැද්දියක් සිද්ධියක් තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මතු කරලා පෙන්වන්නේ. උන්වහන්සේගේ ඒ හිතට මේ තියෙනවා පෙර අරමුණු වීමේ පෙර දේවල් අරමුණු වීමේ ගතිය. ඒ වගේම රහතන් වහන්සේටත් තිබෙනවා පෙර දේවල් අරමුණු වීමේ ගතියක්. හොඳට බලන්න එහෙම අරමුණු වීමේ ගතියක් ඒකට නැත්තම් හිත කොච්චර ඒ අතීතයට හැරෙව්වත් කොච්චර හිත අතීතයට හැරෙව්වත් හරවලා හරවලා හරවලා හරවලා යොමු කරත් පේන්නේ නැහනේ. ඒ අරමුණු මෙහෙන් අරමුණු කරනකොට ඒ පරණ දේවල් වලත් තිබෙන්න ඕනේ එක්තරා ගුණයක් මේ අරමුණු මේ හිත ඒ පැත්තට අතීතයට හරවනකොට ඒ දේ මතුවලා මේකේ හැප්පෙන අරමුණු වෙන වැදෙන ගතියක් තියෙන්න ඕනේ. ඔහොම ගතියක් මේ දෙකේම තියෙනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඔය ස්වභාව ලක්ෂණ දෙකම අරමුණු කරන්නාගේ සහ අරමුණු වෙන්නාගේ ධර්ම ස්වභාව දෙකම කිසිම පැකිලීමක් නැතුව අතීත අනාගත වර්තමාන කිසි ප්‍රභේදයක් නැතුව උන්වහන්සේ අවබෝධ කරගත්තා. එහෙම තියෙන්නේ එහෙම වෙන්නේ එහෙම තියක් තියෙන නිසායි. තවත් කතාවක් මේකේ කියනවා. ඒ තමයි මේ ඒකට කියනවා මේ දිබ්බ චක්කු ඥානය කියලා කියනවා යථා කම්මූපක ඥානය කියලා කියනවා. ඒක වැඩි මෙහෙමයි. කුසල කන්දා යථා කම්මූපක ඥානස්ස ආරම්මන පච්චයේන පච්චයෝ කියලා කියනවා. ඒකෙ සිද්ධ වෙන්නේ ඔක්කොම නෙවෙයි ඒ කියන්නේ මේ කර්මයට අනුකූලව යනවායි කියලා එකක් සිද්ධ වෙනවා. යථා කම්ම උපගඥානෙ. යථා කම්මූපගඥානෙ. ඒ කියන්නේ මේ කර්ම හැදෙන සිත්‍යතියක් තියෙනවා. කර්ම හැදෙන සිතට කර්ම සිතට පුළුවන් ඒක තව තැනකට ගෙනියන්න පුළුවන්. උප්පත්තිය ලබා දෙවන්නට පුළුවන්. ඒ වගේ යම් කිසි කෙනෙකුගේ උපත තීරණය කරන භවයකට ඇදගෙන යන කර්මානුරූපව යම්කිසි තැනක් ගිහිල්ලා නවත්තන තියෙනවා මේ සිත් ටිකක්. කුසල් සිත් තියෙනවා කියලා කිව්ව 21ක්. කුසල් සිත් 21 තමයි මහා කුසල් සිත් 8යි රූපාවචර කුසල් සිත් 5යි අරූපාවචර කුසල් සිත් 4යි ලෝකෝත්තර කුසාසිත හතරයි. ඔක්කොම අරගෙන කියනවා කුසාසිත කියලා. හැබැයි යථා කම්මූපක කතාව කරනකොට මේ ලෝකෝත්තර කුසාසිත හතර අයින් කරනවා. ඇයි කියලා ප්‍රශ්නයක් එනවා. හේතුව කවදාකවත්ම මේ මාර්ග සිත් වලින් සංසාරයේ උත්පත්තියක් ලබා දෙවන්නේ නැහැ. සෝවාන් වූ කෙනත් කවදාකවත්ම සෝවාන් මාර්ගපසිතේ කුසලසිතේ ආනුභාවයෙන් දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ උපදින්නේ නැහැ. එයා සෝවාන් වෙච්ච කතාව එකක්. ඒක නිවන් දැකපු එක. මනුස්ස ලෝකේ හරි දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි උපදිනවා නම් වෙන හිතකින් තමයි යව උපදින්නේ. සකදාගාමි අනාගාමීත් එහෙමයි. කවදාකවත් මේ මාර්ගසිතරින් උපදීමක් වෙන්නේ නැහැ. රහත් හිතෙමුත් එහෙමයි. ඒක නිසා කර්මානුකූලව ගිහිල්ලා යථා කම්ම උපද කියලා. කර්මයට අනුකූලව ගිහිල්ලා සත්වයේගේ හිත යම්කිසි භවයක නවත්තන රැඳවුම් කරලා දෙන්නා උප්පත්ති ලබා දෙවන්නා වූ සිත් තියෙන 17යි. ඒ සිත්වල ඒ සිත්වලින් ඒ සිත්වල කරපු දේ දැන් මනුස් යම්කිසි කෙනෙක් යම්කිසි තැනක ඉපදුනාම ඒ ඉපදිච්ච විදිය ඒ ඉපදුනේ මොන හිතින්ද කියලා මොන හිතින්ද කියලා බලන්න පුළුවන් ඥානයක් තියෙනවනේ. ඒකට කියනවා යථා කම්ම උපගේ ඥානය කියලා. ඒ ඥානයට පේන්නේ අර කුසාසිත කියන්නේ 17යි. ඒ කුසාසිත 17 පේනවා. පේනවා. එතකොට බුදුරජාණන් වහන්සේට තියෙනවා මේ කර්මානුරූපව ඒක දස බල ඥාන හතරක් තිබෙනවා. ඒ කියන්නේ කර්මය විපාක දීමේ නුවණ යම්කිසි තැන ඒක යටතේ තියෙනවා යම්කිසි තැනක මෙයා ගිහිල්ලා රැඳුණා නම් ඒක මේ රැඳිච්ච තැන කොහොමද මොකින්ද ආවේ මෙයා මෙතෙන්ට කියලා පෙන්눔 කරන දැනගන්න හැකියාව තියෙන දෙයක් තියෙනවා. එතකොට මේ යථා අර යථාකා කර්මයේ කර්මඵලයේ යථාකම්මක ඥාන එහෙම නැත්නම් දිව්‍ය දවස කියන එක යෙදුවන් පස්සේ උන්වහන්සේලාට පේනවා මෙයා මෙතන නැවතලා ඉන්නේ මෙන්න මේ කර්මය. මේක වෙලා තිබෙන මෙන්න මේකෙන් කියලා හොඳට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න එතකොට සිද්ධ වෙන්නේ මොකද්ද? කෙනෙකුගේ කුසල් සිතක් තවත් කෙනෙකුගේ දිව ඇසට එහෙම නැත්නම් ඒකේ තිබෙන වැඩ ටික දකින ඒ යථාකමක ඥානෙට දිවසට හොඳට පේනවා අරමුණු වෙනවා ඒක නිසා කියනවා කුසලා කන්දා යථා කම්මූපක ඥානස් ආරම්මන පච්චේන පච්චය කියලා. තවත් එකක් තියෙනවා. ඒ තමයි මේකේ මේ අපි පේලි මං හිතන්නේ 15ක් 17ක් 16ක් කිව්වා. ඒ කුසල ධර්මයක් කුසල ධර්මයක මේ ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන ආකාරය. තව එකක් තිබෙනවා කුසලා කන්දා අනාගතංස ඥානස්ස ආරම්මන පච්චේන පච්චයෝ කියලා. කුසලා කන්දා ආර අනාගතංස ඥානස්ස අනාගතංස ඥානස්ස ආරම්මන පච්චේ පච්චයෝ. ඒ අනාගතංස ඥානය කියලා කියන්නේ මහා අරමුණු කිරීමට පුළුවන් අභිඥා හිතක් ඒක ඇත්ත වශයෙන්ම මේ මේ මහා බලයක් තිබෙනා උදයක් එක ලෞත්‍රා බුදුරජාණන් වහන්සේලාට තිබෙනවා අනිත් අයටත් එක්තරා මට්ටමකට තියෙන. ඊළඟට මේ යම් කිසි කෙනෙක් යමක් සිද්ධ කරයින් පස්සේ ඒකෙන් ගිහිල්ලා එයා උපදින තැන සිද්ධ වෙන දේ එයා කරන්ට යන දේ එහෙමයි කියලා එයාට මේ විදිහේ කුසාසිතක් පහළ වෙනවා කියලා මේ අනාගත අනාගතයේ දකින්නා වූ නුවණට ඒක අභිඥාසිත ඒ නුවණට පේනවා. ඉස්සරහදි සිද්ධ වෙන දේ මේ වෙලාවේදී දකින්න පුළුවන් ගතියක් තිබෙනවා. ඒකටත් කියනවා දැන් ඔය ලෞතුරා බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා, පෘතජ්ජනිය ඔක්කොම එක්කාසු කරලා තමයි මේ මේ කතා කරන්නේ. එතකොට විස්තර කතනය කරන්න ගියාන් පස්සේ බුදුරජාණන් වහන්සේලාගේ ඥාන ශක්තිය හයිය වෙනම, පසේ බුදුරජාණන් වහන්සේලාගේ ඥාන ශක්තිය හයිය වෙනම, රහතන් වහන්සේලාගේ ඥාන ශක්තිය හයිය වෙන, පුත්‍රජනයන්ගේ ඥාන බලය වෙනම විස්තර කරන්න වෙනවා. නමුත් මේක මෙතනදී එහෙම ප්‍රභේදයක් කරන්නේ නැතුව සිත් වශයෙන් අරගෙන ඔක්කොම සාමූහිකව අරගෙන චිත්ත වීතිය එහෙම නැත්නම් අරමුණු කිරීම වශයෙන් ඇති වෙන ඒ ආරම්මන ගුණේ විතරක් කියලා දෙනවා. අපි හිතමු ලෝතුරා බුදුරජාණන් වහන්සේට යම්කිසි කෙනෙක් දෙයක් කරාම වන්දම පෙදුවම අනාගතයේ ඒකට ඒකින් එයාට සිද්ධ වෙන දේ ඒ සිද්ධ වෙන දේ උන්වහන්සේ කියන අහවල් කරන මේ විදිහට කරනවා මේ විදිහට සිද්ධ වෙනවයි කියලා. ඒ වාගේම එහෙම කියනකොට උන්වහන්සේට ඒ කෙනාගේ අනාගතයේට සිද්ධ වෙන දේ අනුන්ගේ දැනගන්න පුළුවන් සිද්ධ වෙන දේ අනිත් එක තමයි අහවල් වෙලාවේ මාර්ගඵල අවබෝධ කරගන්නවා කියලා දැනගන්න පුළුවන් මේ විදිහට සිද්ධ වෙනවයි කියලා දැනගන්න පුළුවන් ආන් ඒ අවස්ථාවේදී අර වීතියට ඇත්තටම මේ කතාව මේ විදිහට කිව්වට ඕක සිද්ධ වෙන්නේ ධානා පාදකයකට ඇතුළට වෙලා ඊට පස්සේ බලන කොටයි ඕක සිද්ධ වෙන්නේ. ධාන ධාන ඒ කියන්නේ අභිඥා පාදකයකට ගිහිල්ලා ඊට පස්සේ ඒ අභිඥා හිත අවදි කරගත්තයින් පස්සේ එතනදී එතෙන්ට පේන විදියක් මේ කිව්වේ. ඉතින් ওই විදිහට කුසල ධර්මයෝ අභිඥා සිත්වලට අභිඥා වශයෙන් කතා කරන සිත්වලට තමන්ගේ වශයෙන්ුත් අනුන්ගේ වශයෙන්ුත් අරමුණු වීමේ ගතියක් ගුණයක් තියෙනවායි කියලා අපි මේ කතාවෙන් මේ දේශනාවෙන් මේ විග්‍රහයෙන් තේරුම් ගන්න ඕනේ. හැබැයි මේ කාරණය ධානා විඥා පැත්තේ වැඩි හැසිරෙන්නේ නැත්තා වූ සාමාන්‍ය ගිහි පින්වතුන් හැටියට මේ විදිහට හිතුවොත් ඒක ಉಪකාරයි වෙයි කියලා මං හිතනවා. ඒ තමයි සමහර දෙමව්පියෝ ළමයින් ළමයින්ට ළමයින්ගේ කරන ඒ ක්‍රියාවල් දිහා කරන ක්‍රියාවල් කරන කතාවල් හැදියාව ඒ හැතිරෙන දිහා බලලා මොකක් හරි දෙයක් අනාගතයේදී මෙයාට වෙනවා. සමහර දෙමව්පියෝ සැකයට කියනවා. මෙහෙම වෙයි කියලා කියනවා. ළමයින් සම්බන්ධීත් ගුරුවරු කියනවා. ඔයාට කවදා හරි මෙහෙම වෙයි කියලා. හැබැයි සමහර දෙමව්පියෝ හරියටම කියනවා. ඔයාට ආවර්තන මෙහෙම වෙනවා කියලා. සමහර ගුරුවරුත් කියනවා. ළමයින් සම්බන්ධයෙන් ඔයාට මේ විදිහට වෙනවා කියලා. ඒ ගුරුවරයාට පරචිත්ත විචාරණ ඥානය අනාගතංශ ඥානේ ඒව නැති වුණාට යම්කිසි එයාගේ දැනුමේ හැටියට හුරුවේ හැටියට ඒ ළමයාගේ තිබෙන්නා වූ ක්‍රියාකාරී ස්වභාවය හැටියට අනිවාර්යයෙන්ම අනාගතයේ මෙයාට මෙන්න මෙහෙම එකක් වෙනවා කියලා හිතේ අනාගතේ දැන් තියෙනක් නෙවෙයි අනාගතයේ මෙන්න මෙයා මේ පින්තූරෙන් ඉන්නවා කියලා ටක් ගාලා අනාගතයට වෙන එකක් ටක් ගාලා පින්තූරගත වෙනවා. බලන්න අරමුණු කිරීම. අනාගතයේ දැන්ට නැතත් අනාගතයේ වෙන දේ වර්තමානයේ හරියට අවුස්සලා අවදි කරලා මේ හිතවලට අරමුණු කරලා දෙන විදිහ ඔయిత වඩා සිය ගුණයකින් වැඩි මේ ඔය කියන්නා වූ අවිඥා ඥානයේ තිබෙන්නා වූ උත්මයන්ට දැනෙන දැනීම ඒක නිසා මෙතන කිව්වේ කුසල කුසල ධම්මා කුසලස්ස ධම්මස ආරම්මන පච්චේන පච්චයෝ කියන එක යටතේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස ආරම්මන පච්චේන පච්චයෝ කියන එක යටතේ මේ පීලියක් කියාගෙන ඇවිල්ලා ධාන වශයෙන්ුත් ඊට පස්සේ අභිඥා වශයෙන්ුත් කියලා මේ අපි මෙතන එනකොට පීලි 16 17ක් විතර ගියා. තව අපි ඉස්සරහට කතා කරමු මේ පුදුම ගතියක් තියෙන මේ රෝස මලක ඉගෙනවා මේ පොඩි සියුම් වූ තුනී වූ අමුතුම විදිහේ ගතියක් තියෙනවා ඒ පෙත්තක මල් පෙත්තක අමුතුම ගතියක් ඒ වගේ මේ හරිම සොෆ්ට් ගතියක්, හරිම මුදු මුරුදු ගතියක්, සියුම් ගතියක්. ඒ වගේ ආරම්මණයක තිබෙනවා කියන්න බැරි තරම් පුදුම අරමුණු වීමේ සොෆ්ට් ගතියක්. ගුණ ගතියක් තිබෙනවා. ඒක හැම ධර්මයක නාම ධර්මයකමත් තියෙනවා. නිර්වාණ ධාතියෙත් තියෙනවා. අවිඥා වශයෙන් කියාගෙන ආපු එකක් මේ කිව්වේ. අර මලක් වගේ. ඒ තරම්ම නිකන් මේ ධර්මවල තිබෙනවා හිතට නිකන් ගිහිල්ලා මෘදුවට සැප් හැපෙන. මුදුවට නිකන් ඇති හිතට රිදෙන්නේ නැති වෙන්න නිකාම නිකන් හිතේ නිකන් පැවරිලා නිකන් හේවන වගේ හිතට වැටෙන ගතියක්. තියෙන ওই අරමුණු වල. ඒක නිසා තමයි ඔය අරමුණු දැනෙන්නේ. ඔය ඇත්ත වශයෙන්ම නිකන් රහස් වගේ. ආරම්මන වල රහස් වගේ. තව එකක් අපි දැනගනිමු. මෙතනින් එහාට ඒක වෙන කතාවක්. ඒකේ මාත්‍රිකාව ඉස්සල්ලා කිව්වේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මසාරම්මන පච්චේන පච්චයෝ කියන කතාව අපි මේ කරගෙන ආවෙ දිගට. ඊළඟට මෙතන තියෙන්නේ වෙන එකක්. ඒ තමයි කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ කියලා. කුසල ධර්මයක් හොඳ එකක් ඔය කරපු දෙයක් පිළිබඳව හොඳ එකක් කුසල ධර්මයක්. අපි කුසල් කියලා කියන්නේ මේ ඔය අර සිත් 17ක් ගත්ත එක කුසල ධර්මය අකුසලස්ස ධම්මස්ස අකුසල ධර්මයකට අකුසල හිතකට ආරම්මන පච්චේන පච්චයෝ ඒක අරමුණු වීමක් වෙනවලු. කුසල ධර්මයක්, හොඳ දෙයක්, හොඳ පිං හිතක්, භාවනා කරපු පිං හිතක්, කුසල් හිතක්, දානයත් මානයක් කරපු ඒ පිං හිතක්, කුසල් හිතක් අර සෝමනස සහගතවාදී වාදී වශයෙන් ඊළඟට අරූපාවචර කුසල් සිතක් මේ කුසල් සිත් අකුසල් සිත් වලට අකුසල ධර්මයන්ට අරමුණු වෙනවායිලු ඒ අරමුණු වීම නවත්තන්න බෑ හැබැයි එහෙම වෙනවා එහෙම එකක් වෙනවා මේ ටයිටල් එක මේ මාතෘකාව අපි ඔය විදිහට තියාගන්න මොකද්ද කුසල ධර්මයක් අකුසල ධර්මයකට අකුසල හිතකට අරමුණු වෙනවා අරමුණු වීම වශයෙන් ඉදිරිපත් වෙනවා. ඒ කතාව පැහැදිලි කරලා දෙනවා මෙහෙම. අපිට කියලා දෙනවා ප්‍රායෝගිකව අපි බලමු දානං දත්වා තං අස්සාදේති. ඔන්න බලන්න දානයක් දීලා ඒක දානයක් දුන්නා කියලා ආස්වාදනය කරනවලු. දානං දත්වා තං අභිනන්දති. දානයක් දීලා ඒ දාණය හරියට නිකම් වින්දනය කරනවා. ඒ දා තං ආරබ්රාව උපජ්ජති. ඒ දානසිත අරමුණු කරගෙන මහරාගයක් උපදිනවා. විචිකිච්ඡා උපජ්ජති. සැකී උපදිනවා. උද්දච්චං uppajjati නිකං මේ ඒ පින නිසා එයාට හිතේ නොසන්සුන් ගතියක් ඒ වගේම මෝහය ඇතිවීමක් ඇති වෙනවා දෝමනස්සං uppajjati දුම්නස් ගතියක් තරහ ගතියක් අසන්තෝෂ අමනාප ගතියක් ඇති වෙනවා ඇත්තට මේව වෙන්න පුළුවන්. මෙහෙම වෙයිද මෙහෙම? කුසල ධර්මයක් අකුසල ධර්මයකට අරමුණු වෙයිද? අපි බලමු. දානයක් දෙනකොට ඔය දාන චේතනාව කාමාවචර භූමියේ තිබෙන කුසල්සිත අටණියකට වැඩ කරන්නේ. ওই කාමාවචර කුසල්සිත එකක්නේ ඉන්නේ සෝමනස්සහරි උපේක්ෂාහරි සසංකාරික හරි අසංකාරික හරි එකක්නේ ඉන්නේ දානේ දුන්නා බලුපපුඩු දානයක් හරි හිඟන්නේකට දෙන දානයක් හරි ආමුදුර කෙනෙකුට දානයක් දීලා ඉවරයි දානන් දුන්නා දානන් දත්වා ඊට පස්සේ මොකද කරන්නේ ඒක හිතින් පස්සේ සිතකින් රස විඳිනවා තං අස්සාදීති සහ හරි ඉහළ පිනක්. හරි ලොකු පිනක්. හරි හොඳ විසිතුරු කුසලයක්. අනේ මං කරගත්තනේ ඊයේ. මට ඊයේ මේකක් කරගත්ත මෙහෙමයි කියලා අර කුසල් සිත අර පින් සිත හිතින් රහ කර කර විඳිනවා. ඒක ඒක දැනෙන්නේ මෙහෙමයි. පිනක් කරන වෙලාවේදී අපි කොයියම් හරි අවස්ථාවක දානයක් දෙන වෙලාවේ පිනක් කරන වෙලාවේදී ඒ පින සතුටින් සෝමනස්යෙන් සන්තෝෂයෙන් පිරිච්ච හිතින් කරනකොට ඕකේ ඔය ඒ පින්සිතේ තිබෙන ඒ ඒ ගතිය හොඳට ඒකේ ඇත්තටම data එක්කාස වෙනවා වගේ හොඳට print වෙනවා හිතට. පස්සේ ඔක හොඳට මතක හිටිනවා. ඒ දානේ දෙන වෙලාවේ පුදුම සැහැල්ලුවක්, සන්තෝෂයක්, පිනාගිය ගතියක්, පිරීගිය ගතියක්, හරීම හොඳ ගතියක් ඇති වෙනවා. පස්සේ මොකද කරන්නේ? ඒ හොඳ ගතිය, ඒ පින්සිතේ පරිසරය හොඳට හිත හිතා අනේ මං කොච්චර වටින දෙයක් කරාද කියලා ඔන්න සන්තෝෂ ඒකට කියනවා අර දාන චේතනාව දාන කුසලය ආස්වාදනය කරනවා කියලා. ආස්වාදනය කරනවා. එතකොට අස්සාදී තමන් ඒක ගැන හොඳට හිත හිතා සතුට වෙනවා. ඊළඟට තව එකක් කරනවා මේ ෂහ් මගේ පින හරියම හොඳයි. මගේ පින මගේ කුසලයේ මගේ ඒ කරපු කටයුත්තේ බෙදීමේ හිතීමේ සකස් වීම හරියම හොඳයි කියලා පුදුම විදිහට හිතෙන් ඒකට ඇලීමක් ඇති කරගන්නවා. ඒ වගේම රාගයක් උපදිනවා ඒකට. සමහර වෙලාවට ඇති වෙනවා ඇත්තට මම මේ කරපු දේ ඒ කරපු දේ හොඳයිද කියලා නිකන් ඒකේ නිකන් අමුතු විදිහේ ඉස්සර වෙලා කරේ හොඳ සන්තෝෂයෙන් හැබැයි පස්සේ ඒ තමන් ඉස්සර වෙලා සන්තෝෂයෙන් කරපු දෙයටම නිකන් අරමුණු කරගෙන සැක උපදවන. සැක උපදවන. මේක හරියට මම කරාද? මේකෙන් මට පින් හම්බ වෙයිද? මේ පිනට මේ පින්සිතට යම්කිසි ශක්තියක් තියෙනවද? මේක ඇත්තටම එහෙම එකක්ද නිකන් නැත්තම් මම නිකන් නිකන් හිතින් සන්තෝෂ වෙවි හිටියද කියලා නිකන් ඒක ගැන සැකයක් හදනවා. ඒ සැකයක් හදන්නේ අර ඉස්සෙල්ලා කර උපින් හිත අරමුණු කරගෙන විචිකිච්ඡා උපදී. ඒ වගේම තමයි මේ ඒ හිත අරමුණට අයියෝ මෙහෙමත් වුණා මෙහෙමත් වුණා මෙහෙමත් වුණා මේක මෙතන වුණා කියලා ඒ හිත විග්‍රහ කර කර වික්ෂිප්ත වෙනවා. උද්දච්ච ඇති වෙනවා. උද්දච්ච හිතක ඇති වෙන්නේ වැඩිපුර මෝහය. ඔන්න උද්දච්ච ඇති වෙනවා. ඊළඟට අයියෝ මං මේක කරානේ අපරාධේ. තරහක් ඇති වෙනවා. ඔය විදිහට බලන්න මේ දාණය සිද්ධ කරපු කුසලය දානමේ චේතනාව මුල් කරගෙන ඒකට ඇලෙනව ආස්වාදනය කරනවා ඒක ගැන සතුටු වෙනවා ඒක ගැන රාගයක් උපදිනවා ඒ ගැන සැක ඇති වෙනවා හොඳද නරකද කියලා හිතනවා ඒ වගේම තරහක් ඇති වෙනවා දෝමනස්සයක් අනේ අපරාධ කියලා හිතනවා ওই ටික ඔක්කොම සිද්ධ වෙන්නේ පස්සේ ඉස්සර වෙලා සිද්ධ වෙච්ච දේ පස්සේ සිතකින් අරමුණු කර කර අරමුණු විඳවි. ඕකට තමයි කියන්නේ කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආරම්ම පච්චේන පච්චයෝ කුසල ධර්මය අකුසල ධර්මයට අරමුණු වෙනවා. තවත් එකක් තියෙනවා. ඒ තමයි සීලීත්වක වෙනවා. සීලීත්වක වෙනවා. සීලය වෙන්නේ දැන් සීල සමාධි සීලං සමාධිත්වා තං අස්සාදේති අවිනන්දති තං ආරබ්බ රාගෝ uppajjati ditthi uppajjati විචිකිච්ඡා uppajjati උද්ධච්චං uppajjati දෝමනසං uppajjati ඒ කියන්නේ සීලයක් සමාදන් වුණා පෝයක් දවසක ඊට පස්සේ ඒක ගැන හිතලා Tamanට අනේ මම මෙහෙම හොඳයි කියලා ඒ දවස ගැන හිතපු හිතවිල්ල ගැන මම මේ විදිහට හිතුවා කියලා ඒ විදිහට හිතපු දේ ගැන හිතවිල්ල ගැන හරි සන්තෝෂයක් ඇති වෙනවා ආසාදනය කරනවා අනේ මෙහෙමත් හිතන මේක හොඳයි කියලා ඒක සමහරට ආනිසංසත්යකට හේතු කරලා දාලා ඒ හිතේ තිබෙන බලය මෙහෙමයි කියලා ඒ ගැන රාගයක් උපදිනවා අනිත් එක තමයි ෂා මටනේ ওই වැඩේ කරගන්න ඔය හිත මං වගේ කෙනෙකුට තමයි එන්නේ කියලා. එතකොට දෘෂ්ටිය. ඒ කියන්නේ මං වගේ මාට මගේ හිත තමයි හොඳ දෘෂ්ටිය දෘෂ්ටි උපදිනවා. ඒ වගේම ඇත්තටම මං සමාදම් වෙච්ච විදිහේ හරිද? ඒක එච්චර හයිය තියෙන එකක්ද? ඔන්න සැක උපදිනවා. එහෙම නැත්තම් ඇත්තට හරි ගියාද කමක් නෑ මොන්න මෝහය උද්දච්චේ. සමහර වෙලාවට හිතෙනවා අපරාධයේ ඒක ගිහිල්ලා මොකටද ගියේ? ඒක ගිහිල්ලා නිකන් හිටිය විතර මේ වගේ හිතුවිලි ටික පහළ වුණා මම මුලා වුණා. අසන්තෝෂයක් අමනාපයක් නුරුස්නා ගතියක් උපදිනවා අර කරපු වැඩේට. ඒක නිසා එතනදී දෝමනස්ස උපදිනවා. සීලයේ කුසලයේ උනාට පස්සේ රාගයේ ගැට ගැහෙන්න පුළුවන් දෘෂ්ටි වෙන්න පුළුවන්, විචිකිච්ඡා වෙන්න පුළුවන්, උද්දච්ච දෝමනස් වෙන්න පුළුවන්. එතනදී තියෙනවා අකුසල ධර්මයන්ට මේ කුසල ධර්මය අරමුණු වීම ස්වභාවයක්. තමන්ගේ කුසල කර්මයේ වෙන එකක් ඒ වුණාට අරමුණු වෙනකොට පස්සේ මේ කෙලෙස් නිසා මේ ගැන අසන්තෝෂ සමනාපකම් පහළ වෙනවා. ඒ වගේම තමයි සීලය සමාදන් වෙනවා, උපෝසත කර්මයේ සිද්ධ කරනවා. එතකොටත් එහෙමයි. මොනව හරි දෙයක් ඉස්සරලා හොඳයි යහපත් පිරිසිදුයි සැපයි සාන්තයි කියලා කරානම් කුසල ධර්මයක් හැටියට පුබ්බේ සුචින්නානි අස්සාදේති අබිනන්දති තං ආරබ්බ රාගෝ උප්පජ්ජති. දිට්ඨි උප්පජ්ජති විචිකිච්ඡා උප්පජ්ජති උද්ධච්චං උප්පජ්ජති දෝමනස්සං උප්පජ්ජති. අපි අහලා තියෙනවා මෙහෙම. අපි අහලා තියෙනවා නේද? සමහර අය සමහර අය කියනවා මේ ওই මනුස්සයාට මං සැලකුව අපරාධේ. අනේ මං මේ විදියටත් හිතුවා මේ විදියටත් හිතුවා මේ විදියටත් හිතුවා කියලා පස්සේ කියනවනේ. ආන්න බලන්න. කුසල ධර්මයේ ඉස්සලා කරාට පස්සේ අකුසල් සිත්වලට අසන්තෝෂ අමනාප සිත්වලට නුරුස්නා සිත්වලට විචිකිච්ඡාට මුලාවට ඒවා අරමුණු වෙන තාලේ මේවා එහෙම වෙන එකක් තියෙනවා සමහර වෙලාවට කියනවනේ මේ මේ මිනිස්යාට උදව් කරා මට ගහන්න ඕනේ පොල්ලකින් පොල් පිටකින් ගහන්න ඕනේ. ඒ කියන්නේ එයා ඒ වචනයටත් හරවනවා. අර අර කරපු උදව්ව කරපු උදව්ව ඒ කියන්නේ කරපු තමන් කරපු දේ පිළිබඳව ආපහු හැරිලා ඒ පැත්තටම අසන්තෝෂයක් අමනාපයක් උපදිනවා. මේ විදිහට තියෙන අකුසලෝ ධම්මෝ කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ කියන මාතෘකා පාඨය යටතේ අපේ මේ ධර්ම එකේ කුසාසිතට අකුසාසිතට අරමුණු වෙන විදිය අපි ওই විදිහට අද කතා කළා තරමක්. ඉතින් මම මේ වෙලාවේදී අපේ පින්වත් සෑම දිනාටම ආශිර්වාද කරනවා. ඉතින් මේ ධර්මය අරමුණු වීමේ ගුණයක් අරමුණු වීමේ ගුණයක් සහ අරමුණු වීමේ අරමුණු කිරීමේ ගුණයක් තිබෙන ධර්ම ස්වභාව දෙපැත්තක් මේ බලන්නේ හිතන්නේ මෙනෙහි කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේවා දකින්න නැත්නම් අපිට කවදාකවත්ම මේ දහම් රස මේ චින්තන රස අපිට විඳින්න බෑ. ලෝභ කමින් නෙවෙයි. නමුත් අපිට මේ ධර්ම අරමුණු කරන්ට මේ වගේ දෙයක් මේ වගේ අස්සේ තියෙනව නේද කියලා හිතන් තී පැත්තට අපේ හිත හැරෙන්නේ නැහැ. යන්තම් හෝ වේවා ඥාන සම්ප්‍රයුක්ත කුසල චේතනාවක් අරා ඒ පැත්ත ස්පර්ශ කරන්නේ නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ මහා කරුණා ගුණය නිසා මේ මහා කරුණා ගුණය අපේ හිතවලට බලපාලා තියෙනවා. ඒ කරුණා ගුණයෙන් තෙත් වෙච්ච හිතක් තමයි කරුණා ගුණයට ගොදුරු වෙලා ධර්මයෙන් තෙත් වී යන හිත තමයි අපිට තියෙන්නේ දැන්. ලෞතර බුදුරජාණන් වහන්සේ අපි සියලු දෙනාගේම හිත ඇකලා තියෙනවා වගේ පේනවා. හොඳට ඇකලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ අපි උන්වහන්සේ දේශනා කරපු අරමුණු කරපු අත්විඳපු දැක අවබෝධ කොට ගත්තා වූ ඊ타මත්ම පිරිසුදු පැහැදිලි ධර්ම කොටාසයක් තමයි හිතුවේ කල්පනා කරේ කතා කළේ. තමන්ගේ හිත මේ ධර්ම කරුණු ඔස්සේ හසුරුවනකොට පුජ්‍යලයෝ නෙවෙයි දකින්නේ ධර්ම. ආත්මයන් නෙවෙයි දකින්නේ ධර්ම. කෙනෙක් නෙවෙයි දකින්නේ ධර්ම. හිත, চৈতසික. සත්පුජ්‍යල බැඳීමකට යන්නේ නැතුව පිළිගැනීමකට යන්නේ නැතුව ධර්ම ස්වභාවය ධර්ම ස්වභාවය හැටියට දැකීම නිවන් මාර්ගයට නිවන් මාර්ගයේ යෙදීමක් ඒක නිසා මේ කුසල්සිත පහල කරගත්තා ධර්මයේ හිතුව මෙනෙහි කරා ආරම්භපත්තියේ තවත් ප්‍රදේශයක් අපි හිතුව මෙනෙහි කරා මේ තුලින් උපදවාගත් සියලු පින් බලෙන් මේ පින්වත් හැම දිනාටම පරම ශාන්ත වූ පරම ගාම්භීර වූ ඒ වාගේම පරම පවිත්‍ර වූ ඒ උතුම් නිර්වාණ ධාතුව සෝසියම අවබෝධ වේවා. නිවන් අවබෝධයට නිවන් ස්පර්ශයට මේ කුසලය ඒකාන්තම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි. අවසර ස්වාමීන් වහන්සේ මේකෙදි මම මගේ ප්‍රශ්නේ කුසලකන්දා චේතපරිඥානසාරමන පච්චේන පච්චවේද්දි කියන අර ඒ කොටසටයි අර අනිත් පල්හ කොටස් තුනට සම්බන්ධව. අර කලින් මේ ප්‍රශ්නය අහුවා ස්වාමීන් වහන්සේ මේ අරහත් මාර්ග හිත ඇයි ඒකෙන් අයින් වෙන්නේ කියන එක අරහත් මාර්ගසිත චේතපරිඥාන මේකට මේ මේ අදාළ නොවෙන්නේ කියන එක ඒක මම තේරුම් ගත්ත විදියක් තිබුණා මේක වැරදිනා සමාවෙන්න සම්නස් මේක අර තේරුම් ගත්ත විදිය වැරදිද කියනවාද කියලා බලා ගන්න. දැන් මට පොඩි මේකක් තිබ්බා පල්ලහැම මාර්ගෙහිත් පු탁ජන කියන්නේ සෝහන් මාර්ගෙහිත් පු탁ජන කෙනෙකුට දකින්න පුළුවන්ද කියන එක. ඒ මම බලද්දී අර එක්කෝ දැන් සෝහන් වුණ කෙනෙකුට පුළුවන්ද මාර්ග මේ අනාගාමී හෝ මේ සකුදාගාමි හෝ අරහතේ ඉහළ මාර්ග තලයේ මාර්ග හිතක් බලන්න පුළුවන්ද කියන අර මේ අර මේක ආව. එතකොට මට තේරුණේ ඒක බලන්න බෑ වගේ එකක් තමයි මට හිතුනේ. පල්ලහ ඒ කියන්නේ අනාගාමී කෙනෙකුට ඒකෙන් පල්ලහ පුළුවන්. රහත් වංශ රහතන් වංශ කෙනෙකුට ඒක පල්ලහ මාර්ග හිත බලන්න පුළුවන්. හැබැයි පුතජ්ජ වෙන කෙනෙකුට සාමාන්‍ය මාර්ග කිසිවක් බලන්න බැරි වගේ එකක් තමයි මට තේරුනේ. ඒක මම තේරුම් ගත්ත විදිය වැරදි දන්නේ නැහැ. මේ වගේ අර ප්‍රශ්න අපිට කොහොමද අහන්නත් බැහැ කායිමව දැනගන්නත් දෙන්නේ ස්වාමීන් වහන්සේගෙන් මේ වගේ සාකච්ඡාවක් නැති නිසා මේක මම අර හුඟක් පැහැදිලි කරගන්න පදනවා ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේගෙන්ම දැන් මට තේරුණේ ඕක පල්ලහැ අනාගාමි හරි මේ සකදාගාමි හරි රහතන් වහන්සේලාගේ ඒකෙන් පල්ලෙහායට විතරයි මේ මාර්ගහිත බලන්න පුළුවන් වගේ එකක් තේරෙනවා ඒක මම හිතන විදිහට ඒ මාර්ගහිත අයින් කර කියන්නේ මේ අනාගාමී මාර්ගහිත අයින් කරලා තියෙන්නේ රහතන් වහන්සේ කෙනෙකුට විතරයි එතකොට එහෙම බලද්දී රහත් මාර්ගිත ඒ කියන්නේ මාර්ගිත බලන්න පුළුවන් නම් ඒකට ඉහළ නම් රහතන් වහන්සේ කියන. ඒතකොට රහතන් වහන්සේ කියන එකක් අකුසල් වෙන්නේ නැති නිසා ඒක මේ අව්‍යාකෘත වෙන නිසා ඒ මාර්ගිත බලන්න බෑ පල්ලහැ මාර්ග කියන්නේ කෙනෙකුට කියලා. එතකොට ඒක අයින් කරලා තියෙන්නේ රහතන් වහන්සේකට විතරයි ඒක බලන්න පුළුවන්කම තියෙන්නේ කියන අදහස. මම හිතන විදිය හරියද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. පොඩ්ඩ පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි තේරුම් ගන්න. මේ මේ අපි කතා කරගෙන ආපු තැන අපි කතා කරගෙන ආපු තැන කුසල වචනේ හැටියට ගත්තාන් පස්සේ කුසලා කන්දා කියන තැන කුසලා ධම්මා කියන තැන ගත්තම ඕකේ මේ අපි මාත්‍රිකාව පොඩ්ඩක් සලකා බලමු. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චයේන පච්චයෝ කියන මාත්‍රිකාව යටතේ තමයි ඕක අපි කතා කරගෙන ආවේ. එතකොට බලන්න කුසලෝ ධම්මෝ කියනකොට අපි සරලව ගමු ඔය 21ම මාර්ගසිත හතරත් එක්කම කුසල ධර්ම ගත්තන් පස්සේ 21ක් වෙනවනේ. එතකොට කුසල ධර්ම 21 රහතන් වහන්සේගේ හිත එතන අයින් කරන්නේ දැන් අනාගාමින් වහන්සේටත් ඕක කුසල ධර්මයක් වෙනවා. දැන් අපි හිතුව මෙහෙම. අරමුණු වෙන්නේ කුසල ධර්මයකට කුසල ධම්මා කුසලෝ ධම්ම කුසලස්ස ධම්මස්සනේ කියන්නේ. එතකොට අපි හිතමු පුතඥයෙක් කෙනෙකුට ඔක පේනවා කියලා අපි උපකල්පනය කරමු. පේනවා නම් ඔය කොක්කොම් පේන්න ඕන කුසල ධම්මනේ. එතකොට රූපාවචරයක් කෙනෙකුටත් හිතටත් අරෝවාන් එක්කෙනාටත් සකදාගාමි අනාගාමි එක්කෙනාටත් පහළ වෙන කුසල්නේ. එතකොට ඒක නිසා කුසල හිතකට තමයි මේක අහුවෙන්නේ. අර රහතන් වහන්සේගේ අයින් කරන්න හේතුව එකක් හොඳට පැහැදිලිව පෙනේවි. රහතන් වහන්සේගේ හිත ඇවිල්ලා කුසාසිතක් වෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා ක්‍රියාහිතක්. එතකොට ඒ ක්‍රියාසිත ඒ ක්‍රියාසිතට ඒක ඇවිල්ලා අව්‍යාකෘතයිනේ. ඒක ඇවිල්ලා ක්‍රියා අව්‍යාකෘතයක්. එතකොට වෙන්න ඕන වෙන්නේ ඉස්සරහදී අපිට ওই තැනක් හම්බ වෙවි. එතකොට අපිට ඔක කතා කරන්න පුළුවන්. කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස් වෙන්න එපා එතකොට. දැන් මෙතන අපි කියාගෙන ආවේ හෙඩ්ලයින් එක කුසලෝ ධම්ම කුසලස් ධම්මස ඒක නිසා රහතන් වහන්සේ එතනේ හයින් වෙනවා. හැබැයි රහතන් වහන්සේට මාර්ගසිත පේන්න පුළුවන්. පේන්න ඕනේ. ඒ කියන්නේ හොඳට හොඳටම පේනවනේ. පහළ තලයේ කුස පහළ තලයේ තිබෙන්නා වූ සිතක්. ඒ කියන්නේ සෝවාන් එක්කෙනාට ඉහළ තලයක ඒ මාර්ගසිත හසු කරගන්න බෑ කියලා හැබැයි මේකේ නෑ. හැබැයි ඔය කාරණයෙන් තේරුම් ගන්න පුළුවන් පහළ හිතක් තියෙන කෙනෙකුට ඉහළ හිතක් තියෙන එකක් බලන්න බෑ කියලා. අනාගාමින් වහන්සේට රහතන් වහන්සේගේ අවසාන කුසල්සිත කුසල ධම්මා කියන්න පුළුවන්කම තියෙන අනාගාමින් වහන්සේටනේ. අනාගාමින් වහන්සේට අපි හිතමු අනාගාමී උත්මේ පරචිත්ත විඥාන ඥානෙ තියෙනවා. පරචිත්ත විඥාන ඥානෙ තියෙනකොට ඒ පරචිත්ත විඥාන ඥානයෙන් තමයි මේ අනාගාමින් වහන්සේ අනාගාමී කෙනෙකුගේ හිතක් බලන්නේ, සකදාගාමී කෙනෙකුගේ හිතක් බලන්නේ, සෝවාන් කෙනෙකුගේ හිතක් බලන්නේ. හැබැයි රහත් හිත බලන්නට බෑ. ඇයි? බලන්නේ නැත්තේ ඒක පහළට හසු වෙන්නේ නැති නිසා. අපි ඒක නිසා කුසල ධම්මා කුසලෝ ධම්මස් කුසලෝ ධම්ම කුසලස් ධම්මස් කියන කතාවේදී මාර්ගසිත රහත් මාර්ගසිත එතනදී අතරයිනවා. අනිත් පැත්තට ගත්තාන් පස්සේ රහතන් වහන්සේගේ ගාවට ගියාන් පස්සේ රහතන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේට පරිචිත්ත විඥාන ඥානෙ තිබෙනවා. හැබැයි උන්වහන්සේට පුළුවන් කුසලෝ ධම්මෝ අරමුණු කරන්න පුළුවන්. ඒ කියන්නේ පෘථජ්ජනයාගේ කුසල ධර්ම රූපාවචර කුසල ධර්ම අරූපාවචර කුසල ධර්ම ඊළඟට මේ සෝවාන් මාර්ග කුසල ධර්ම සකදාගාමි අනාගාමි කුසල ධර්ම අරමුණු කරගන්න පුළුවන් ඒක නිසා වාක්‍ය හදන්න පුළුවන් කුසලෝ ධම්මෝ කියලා හරි කුසල කන්දා කියලා හරි හැබැයි කුසලස්ස ධම්මස ආරම්මන පච්චේන පච්චෝ කියන ගලපන්න බෑ හේතුව රහතන් වහන්සේට තියෙන ක්‍රියානේ උසර ධර්ම නෙවෙයිනේ. ආන්න ඔයතනදී ඔය ප්‍රශ්නේ එනවා. අනාගතයේදී අපිට උට උත්තරයක් එනවා. අස් මේ ඒක නිසා මේ ටික මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා මෙතනින් අපි ওই විදිහට තේරුම් ගනිමු. තේරුවන් සරණයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ මම මම තේරුම් ගත්තේ තෝකම තමයි මම හිතන හැටි මම ඉදිරිපත් කරපු විදිය හරි දැනන මේ ස්වාමීන් වහන්සේ කියපු විදිහම තමයි මම ස්වාමීන් වහන්සේ තේරුම් ගත්තේ ඒක තමයි ඉදිරිපත් කරේ ස්වාමීන් වහන්සේ. නිර්වාණ සරණයි ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් කරන දේශනාවටත් ස්වාමීන් වහන්සේ මටත් එක තිබිච්ච එක ප්‍රශ්නයක් තමයි බුණ මහත්මයා ඇහුවේ ඒක පැහැදිලි වුණා. ඒ කියන්නේ මෙතන පොදුවේ සඳහන් කරලා තිබුණාට ඇත්තම දියුණු නොකළ සිතක්. ඒ කියන්නේ පු탁ජනේකට කවදාකවත් සෝවාන් මාර්ග සිතක් හෝ සකදාගාමී මාර්ග සිත වගේ ඒ කුසල ධර්මයන් දකින්න හම්බෙන්නේ නැහැ. මොකද මාර්ග සිත් වලින් අරමුණු කරන්නේම නිර්වාණය. එතකොට එතකොට එතන එහෙම ගත්තොත් පුතඥයාත් නිවන දකිනවා වගේ අදහසක් එන හින්දා ඒක කොහොමත්ම සම්බන්ධ කරගන්න බෑ කියලා. ඒ වගේම සාමාන්‍යස මෙතනදී අපි ආකාසානං ඡායතන කුසලං විඥාන විඥානං ඡායතන කුසලස්ස ආරම්මන පච්චේන පච්චයෝ කිව්වා. ඊට පස්සේ ආකින්චඤ්ඤායතන කුසලං නේව සංඥාන අසඤ්ඤායතන කුසලස්ස ආරම්මන පච්චේන පච්චයෝ කියලා ගත්තා. එතකොට මෙතනදී ආසින්චඤ්ඤායතන කුසලයට මොකද්ද අරමුණු වෙන්නේ කියන එක සඳහන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි දන්නවා කිසිවක් නැත කියන විදිහට සාමාන්‍ය සූත්‍ර පිටකේ සඳහන් වෙන්නේ ස්වාමීන් වහන්සේ එතකොට මොකද්ද ආසින්චඤ්ඤායතනයේ කුසලයට අරමුණු වෙන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ආකින්චඤ්ඤායතන කුසලයට ඇත්ත වශයෙන්ම ඊට කලින් තියෙන්නේ ඊට කලින් තිබෙන්නේ විඥානංචායතන යයි විඥානය කියන එක තියනවා කියලා ගත්තොත් තමයි ආකින්චඤ්ඤායතනයේට මේ පිළිවෙලකට යනවා නම් විඥානංචායතනය ආකින්චඤ්ඤායතනයට පාදක වුණා කියන කතාව ගලපන්න පුළුවන් මේ ආකාශය කියන එක විඥාණයට අරමුණු වෙනවා විඥාණය කියන එක ආකින්චඤ්ඤායතනයට අරමුණු වෙනවා ආකින්චඤ්ඤායතනය නේව සංඥා නා සංඥායතනයට අරමුණු වෙනවා කියලා කියත්තෙන් පස්සේ නිකන් හරි ගැළපීම් padi පෙලක් වගේ පැහැදිලියාවක් එන බව නිකන් අපි උපකල්පනය කරන් පස්සේ අපේ පුංචි හිතවලට දැනෙනවා. හැබැයි බලන්න මේ ආකාසානං ඡායතනය ඒ කුසාසිත අහස කියලා තියෙන දෙයක් විඥානය කියලා තියෙන දෙයකින් දැනගන්ත යෑමේදී තමයි විඥානංචායතන කුසලය හොඳට වැඩ කරන්නේ. ඒ කියන්නේ ඒක පොසිටිව්. ආකාශය කියලා එකක් තියෙනවා. ඒක යන්තරම් දුරද යන්තරම් විශාලද ඒ තරම් ප්‍රමාණයට විඥාණයෙන් විඥාණයෙන් දැනගන්නවා. හරි හැඩයිනේ. ගැළපෙනවනේ. එතකොට දෙකම තියෙනවා. හැබැයි මේ ආකින්චඤ්ඤායතනයට එනකොට මේ විඥාණය තියෙනවා කියලාවත් මේ ආකාශය තියෙනවා කියලාවත් දෙක තියෙනවා කියන අර්ථයෙන් දැන ගැනීමට යන්නේ ඊට ඒ වෙනුවට ඒ දෙකම නෑ කියලා ඒ අයින් කරනවා අයින් කරලා මොකක්වත්ම නෑ කියලා එයා නිකන් අනිත් පැත්ත ගහලා යනවා ආකින්චඤ්ඤායතනේ කිසිවක්ම නෑ මොකක්වත්ම නෑ කියලා ආකාසානං ඡායතනත් පිටපස්සාර වෙනවා විඥානං ඡායතනයේ සිතට පිටපස්සාර වෙනවා ඒක නිසා අරක ඒ දෙක ගන්න තියෙනවා කෙනාට නැති කියන අර්ථයේ ගිහිල්ලා එයා වෙනම සංඥාවක් හදාගන්න ආන්න ඒක නිසා තමයි එතෙන්ට ගලපන්නේ හැබැයි මේ ඒව සංඥා නාසඤ්ඤායතනෙට ගියන් පස්සේ ඒකේ යාබැදියාවක් තියෙනවා. නේව සංඥා නා සංඥායතන. ආකාස මේ විඥානං ඡායතනෙට එන්නේ නැත්තේ නැත්තේ ඒ අනිත් පැත්තට හැරෙන හින්දායි. අනිත් පැත්තට හැරෙන්නේ නැහැ කියලා සංඥාව හදාගන්න. නැහැ කියලා සංඥාව හදාගත්තට නැහැ කියලා සංඥාව හදාගන්නේ මොකක්වත් නැහැ කියලා අර මුලින් දෙකට පිටුපානවනේ. හැබැයි නැහැ කියලා සංඥාව අලුතෙන් එයා හදාගත්තට නෑ කියන සංඥාව තියෙනවා කියන එක හේතු වෙන හින්දා තමයි නිවන සංඥානා සංඥායතනේ නෑදන් නෑකම් කියන්නේ. ඒකයි ඒක වෙන්නේ. බොහොම පින් ස්වාමීන් වහන්සේ තේරුණා හොඳයි. තේරුණා ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ ඒකේදී සම්බන්ධවම ප්‍රශ්නයක් තමයි. එතන එතකොට අපිට හිතා ගන්න තියෙන්නේ අරූප ධානය හතරෙන් අරූප ධානය දෙවෙනි එකයි හතරවෙනි එකයි විඥානයක් පාදක කරගෙන තමයි යන්නේ කියන එක අරක ආරම්භණයක් නිකන් හිතෙන් ගත්ත අරමුණක් ආකාශ අරමුණ හරි නැහැ කියන අරමුණක් ගත්තට මේ විඥානයක් අරමුණ පාදක කරගෙන යන්නේ නැහැ මේ හැබැයි විඥානාන්තය කියන්නේ දෙවෙනි අරුප ධානය හතරවෙනි අරුප ධානය දෙවෙනි අරුප ධානය පළවෙනි අරුප ධානය ඒ කුසල විඥානය පාදක කරගෙන යනවා හතරවෙනි නේම සංඥා සංඥානේ තුන්වෙනි අරුපදානය මේ කුසල හිත පාදයක් කරගෙන වඩනවා වගේ එකක්ද ස්වාමීන් වහන්සේ එතනින් අපි තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ? එහෙම තමයි මහත්තයා. එහෙම තේරුම් ගන්න එක හොඳයි. එහෙම තමයි. ඒ කියන්නේ ඇත්තම පාදක කරගන්න කියන්නේ අරමුණු කිරීම වශයෙන් මේකට ඒ ධානයට ගොඩ වෙන්න ඔය පළවෙනි එක දෙවෙනි එකට තුන්වෙනි එක හතරවෙනි එකට නිකන් කන පිට දෙන්න දෙපැත්තට හැරලා ඉන්නවා වගේ හැඩක් ඔගේ තියෙන. බොහොම පින් ස්වාමීන් වහන්සේ තේරුණා ඒක හොඳට. තේරුවන් සරණයි. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. <clears throat> සමාවෙන්න අනිත් අයට බාධාවක් වෙනවා නම් ස්වාමීන් වහන්සේ අභිඥා තරමට පස්සන ධානයේ දියුණු කරනවා කියන එකේ ප්‍රායෝගික තේරුම මොකක්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගත්තයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අපි දන්නවා ඒ ධානය ලැබූ පමණින්ම අභිඥා ලබන්න බෑ කියලා හැඟීමක් තියෙනවා. අභිඥා මට්ටමට දියුණු කරනවා කියන එකේ අර්ථය ප්‍රායෝගික අර්ථය මොකක්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න සන්නස සේවන් කරන්න. මහත්තයා මේ ඇත්ත වශයෙන්ම ඕකට වෙනම සූත්‍රයක් කියලා දුන්නොත් හොඳයි කියලා මට හිතිලක් තිබෙනවා මේ මහත්තයා අහපු ප්‍රශ්නය ට වෙන බණක් කියලා දුන්නොත් හොඳයිද කියලාත් හිතෙනවා මේ ඒ තරමටම දැන් මේ අද කාලයේ මේ හන්දියක් හන්දියක් ගානේ හතරෙනි ධානයේ තියන අය ඉන්න තත්ත්වයක් මේ මට නම් යන් යන් තැන් වලින් දැනෙන්න පටන්ගෙන තියෙන්නේ. ඉතින් මේ ඇත්තටම මහත්තයා මේ හතරවෙනි ධානයේට යන්න බෑ තුන්වෙනි ධානයේ හයිය නැතුව. තුන්වෙනි එකට යන්න බෑ දෙවෙනි එකේ හයියක් නැතුව. දෙවෙනි එකට යන්න බෑ පළවෙනි ධානය හිතේ හයියක් ස්ථාවරයක් නැතුව. එතෙන්ට යන්න බෑ භාවනා නිමිත්තක හයියක් නැතුව. රඳවා ගන්නට මේ පුළුවන් ගතියක් නැතුව නීවරණයටපත් කිරීමේ බලයක් නැතුව. අර සූත්‍ර දේශනාවක් තිබෙනවා එළදෙනෙක් කන්දක කකා ඉන්නවලු එහා පැත්තේ කන්දේ තනකොළ තියෙනවා පේනවලු එහෙම තනකොළ තියෙනවා පේනකොට එයාට යන්න ඕනකම තිබුණට මේ තමන් ඉන්න කන්දේත් හරියට කන්දෙන් පෙල්ලෙන්නේ නැතුව අඩිය ගහගෙන ඉන්න හුරු වෙන්නේ නැතුව ඒක පුරුදු කරන්නේ නැතුව එයාට අනික් කන්දට ය아가න්න බෑ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පළවෙනි හිත හයිය ගස්ස ගන්න නැතුව ස්ථාවරයක් හදා ගන්න නැතුව ඒකේ සමාපatti ශක්තිය හදන්න නැතුව දෙවෙනි එකට යන්න බෑ කියලා. ඕක සක්සුදක්ෂේ ਸਰවඥතා ඥාණය. ਸਰවඥතා ඥාණයෙන් දැකලා උන්වහන්සේ හිතවල හැටි දේශනා කළා තියෙන්නේ. මහත්තයා මේ පන්ති වල තිබෙනවා මේ අපි ඉස්කෝලේ යනකොට 1 2 3 4 පන්ති තියෙනවා. පළවෙනි පන්තිය ගාව ඊළඟට දෙවෙනි පන්තිය. දෙවෙනි එක ගාව තුන්වෙනි එක. තුන්වෙනි එක ගාව හතරවෙනි එක. හතරවෙනි එක ගාව පස්වෙනි එක. පන්ති තියෙනවා පේලියක්. මහත්තයා පන්තිය ළඟ තිබුණාට දෙවෙනි පන්තියට නිකන් ගිහිල්ලා එන්න පුළුවන් ওই පීරියඩ් එක. දුවලා ගිහිල්ලා එන්න පුළුවන් නිකන්. එහෙම නැත්නම් නිකන් පළවෙනි පන්තිය පැත්තේ දෙවෙනි පන්තියට හැරිලා බලන්න පුළුවන් යන්න බෑ. හැබැයි දෙවෙනි පන්තියට යන්න අවුරුද්දක් පළවෙනි එකේ ඉන්න ඕනේ. දෙවෙනි එකේ ඉන්නව ළමයි තුන්වෙනි එකට යන්න අවුරුද්දක් දෙවෙනි එකේ ඉන්න ඕනේ. එහෙම නැතුව ඒකේ තහවුරු කිරීමක් නැතුව ඒ ඉන්න තැන යන්න නැතුව යන්න බෑ. හතරවෙනි ධානය කියන්නේ සූත්‍ර ක්‍රමයේ හැටියට මහත්තයා ධාන පාදකය කියලා කියන්නේ ওই විදිහට පළවෙනි එකෙන් තහවුරු වෙච්ච දෙවෙනි ධානයට ගිහිල්ලා දෙවෙනි එක තහවුරු වෙච්ච තුන්වෙනි එකට ගිහිල්ලා තුන්වෙනි එක තහවුරු වෙච්ච හතරවෙනි එකට ගිහිල්ලා හතරවෙනි එක ප්‍රහාරේ හතර ඒකේ හොඳට ධ්‍යාන ශක්තිය හදනවායි කියලා කියන්නේ මහත්තයා ඒකේ උපේක්ෂාව වැඩි උපේක්ෂාව වැඩි අනිත් එක තමයි හිතන්න ඕන මෙන්න මෙහෙම වැඩක් ඕකේ තියෙනවා මම මේ පින්වතුන්ට මේ පින්වතුන්ට මේක කියලා දෙන්නේ බොහොම කරුණාවෙන් එක එක වෙන වෙන අදහස් හිතා ගන්න යන්න එපා නමුත් ධර්ම විස්තරයක් පමණයි හතරවෙනි ධානයේ උපේක්ෂා සති උපේක්ෂා තිබෙන්නා වූ සමාධිය බලවත් වෙච්ච හිත. ඒ හතරවෙනි ධානයේට ගියාට ගිය මාත්‍රයෙන්ම මහත්යා ඒ හිතේ එහෙ ඉන්නේ හේතුව හතරවෙනි ධානය ඒ ධාන ලැබුපේක්ෂණාගේ හිතට අලුත් තැනක්. තුන්වෙනි ධානය ඒ ධානයේ ලැබුපේක්ෂණාට හුරු තැනක්. තුන්වෙනි ධානය ඒ හිතට හුරු වෙච්ච එකක්. ඒක නිසා තුන්වෙනි ධානයේ තිබෙනවා සැපගතියක්. ඒ වගේම තුන්වෙනි ධානයේ තියෙන ඒකග්ගතා සුඛ ඒකග්ගතාවයක් තිබෙනවා. ඒක හිතට හුරුයි, තහවුරුයි. ඒ වුණාට මේ අලුත් හිතක් මේ හතරවෙනි ධානයේ උපේක්ෂා සහගත හිත අලුත් එකක්. ඒ අලුත් එක අලුත් නිසා වැඩි කල ඉඳලා නැති නිසා අර වැඩියෙන් හිටපු තැනට රොක් වීම වැටෙන්න බැලීම එහෙම නැත්නම් ඉස්සෙල්ලා හිතපු ඒ තුන්වෙනි හිතේ තිබෙන ධානා සැපයට නිකන් ඒ පැත්තට හිත හැරීම ස්වභාවයෙන් සිද්ධ වෙන එකක්. ඒක නිසා හතරවෙනි ධානයට ගියේ එක්කෙනා පුරුදු කරන්න ඕනේ අර ඉස්සර වෙලා එන්නා වූ ඉස්සර වෙලා තිබිච්ච ධානයේ එන්නා වූ සුඛ සංඥාව ඒ සැපේ පිළිබඳව එන මතක් වීමක් එනවා නම් ඒ මතක් වීම අමනසිකාරය කරන්න. අමනසිකාරය මෙනෙහි කරන්නේ නැතුව ඒ පැත්ත બ્લોක් කරන්නට හයිය හදන්න ඕනේ. ඊළඟට හතරවෙනි ධානයෙන් පල්ලහැට පල්ලහැට වැටුණොත් නැවත නැවත හතරවෙනි ධානයට යන්න හුරු කරන්න ඕනේ. ගිහිල්ලා ඉන්න හුරු කරන්න ඕනේ. එහෙම හුරු කරනවට කියනවා ත්‍රිත කියලා. ත්‍රිත ඊට පස්සේ මේ එහෙම හොඳට තහවුරුණයින් පස්සේ ආය පල්හැට එන්නේ නැති තත්ත්වයට තමන්ගේ ඕනකමකින් තොරව අදිස්ථානයකින් තොරව පල්හැට වැටෙන්නේ නැති තත්ත්වයටපත් වෙනවට කියනවා හිත ආනෙන්ජප්පත්ත කියලා. හොඳට මේ ඊළඟට කියන පරිසුද්ධ කියලා. පරිසුද්ධ කියලා කියන්නේ සැප පැත්තට යන්නෙත් නැහැ, දුක් පැත්තට යන්නෙත් නැහැ. කොහොමත්ම විතක්ක කෙරුවාවක් එතෙන්ට එන්නේ නැහැ. එතකොට තිතේ පරිසුද්ධේ පරියෝදාතේ තිතේ ආනින්ජප්පත්තේ කියලා කියන්නේ. හොඳට තිත කියලා කියන්නේ හිත ආය පල්ලහැට නිකන් වැටෙන්නේ නැතුව ඒ ඒකග්ගතා ඒ ආරම්මනේ හොඳට පිහිටනවා හෙල්ලෙන්නේ නැති එකට කියනවා ආනින්ජයි කියලා. එහෙම කරගන්න නම් ඒකට සමවැදිලා සමවැදිලා සමවැදිලා කාලය වැඩ කරලා දික් කරගන්න ඕනේ. අපි හිතපු හිතපු විදිහට ඒක ඉන්නේ නැහැ. සමහර වෙලාවට මම අහලා තිබෙනවා මේ දැන් මේ එක එක කතාවල් මේ හතරවෙනි ධානයෙන් නිකන් ඇවිදින්නත් පුළුවන්. හතරවෙනි ධානයෙන් ඇවිදලා තුන්වෙනි එකෙමුත් නිකන් සතුටින් ඒව මොනවද කියලා නම් හිතා ගන්නත් බෑ. බුද්ධ දේශනාවේ නම් තියෙන හැටියට හතරවෙනි ධානය අවිදින්න බෑ. බුද්ධ දේශනාවේ හැටියට අපි දන්න හැටියට නම් තුන්වෙනි එකේ ඇවිදින්නත් බෑ. මොකක්වත් කරන්න බෑ. නමුත් මේ යම්කිසි ධානා මානසිකාරයක් හතුරවන්න පුළුවන් ගතිය නම් ඔය සක්මනේ තියෙනවා. හැබැයි ආනාපාන සතියේ එහෙම ඒ ගත්තයින් පස්සේ ඒ වගේ හසුරවන්න බෑ. හැබැයි එකම එකක් තිබෙනවා අභිඥා පුරුදු කරපු එක්කෙනාට කියන්නේ ධානයේ ඉඳ පුරුදු කරපු එක්කෙනාට ධාන වේගගත කරපු එක්කෙනාට විතරයි Taman ගමනක් යනකොට වුණත් වුණත් අරමුණක් ආවොත් එහෙම ටක් ගාලා භාවනා ආරම්භණය මතක් කරලා 이르දියක් පාන්න පුළුවන්කම තියෙන්නේ වේගය පුරුදු කරපු එක්කෙනාට විතරයි. එහෙම නැත්නම් එයාට බෑ. අර සුමන සාමණේරයන් වහන්සේට අර නාගයා ගහන්න යනකොට බ්ලොක් කරේ ඒ ඒ පුරුද්ද තිබිච්ච හින්දා. එහෙම නැතුව බෑ. ඒක නිසා ඉස්සර වෙලාම කරන්න ඕන අභිඥා වැඩේ හදන්න ඉස්ස අභිඥාවල් දාන්න ඉස්සර වෙලා ඒ පාදක ධානයේ හිතේ හිතට හුරු කරන්න ඕනේ. හිතට යාලු කරන්න ඕනේ. හිතේ හයිය හදන්න ඕනේ. හිතේට තితిභාවය ඇති කරන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ අර ධාන කියන්නේ පාදක ධානේ පාවිච්චි කරලා අර මේ අර වැඩේ ඔය ධා අභිඥාදි දේවල් කරන්ට යන්නේ. හැබැයි අභිඥා දේවල් කරන්ට ගියන් පස්සේ නුරුස්නා ගතියෙන්න පුළුවන්. ඒක ඊට ඉඩ දෙන්න හොඳ නැහැ. හේතුව එකපාරක් අදිස්ථාන කරන් පස්සේ එකපාරක් කරපු ගම මොක වෙනවා කියලා නැහැ. කීප ගමන කීප ගමන කරලා කරලා හරි ගියේ නැත්නම් එහෙම අනේ මේක හරි ගියේ නෑනේ කියලා නුරුස්නා ගතිය. ඒකට එන්නේ ඉඩ දෙන්නෙත් නෑ හතරෙනි ධානයේ. ඒක නිසා කීප ගමනක් කරාන් පස්සේ ඔක සාර්ථක වෙනකල්ම ඒක කරනවා. ඒ විදිහයි. එරොන් සමස්තනස සමනසි අභිඥා සිත් කියලා කියන්නේ ධානා සිත් නෙවෙයි කුසල් සිත් කියලා ගත්තත් හරියට මොකද කාය විඤ්ඤාති වචි විඤ්ඤාති වගේ දේවල් ධානා සිත් වලින් ඇතිවෙන්නේ නැති රූප කොටස් කියලා ඒ තේරුම් අරන් ඉන්නේ. එතකොට හිතනවා මේක කුසල් අභිඥා කුසල සිතක් කියලා සාමාන්‍යයෙන් ඒක පොඩ්ඩක් පැහැදිලි කරනවා කියලා කරන්න. ඒ කියන්නේ මහත්තයා මේ ඕක යන්නේ ඉස්සර වෙලාම සමාපatti සිත. ඒක සමාපatti සිත චතුත් අධ්‍යානයයි. ඊට පස්සේ යන්නේ කාමාවචර සිත. අදිෂ්ඨාන චිත්තයයි. ඊට පස්සේ යන්නේ චතුර්ථ ධානය සිත. සමාපatti චිත්තයයි. ඊට පස්සේ එළියට එනකොට තමයි දෙවෙනි හිතින් අදිෂ්ඨාන කරපු දේ හැදෙන්නේ. මේ පළවෙනි සිත දැන් හරියට කියනවා නම් මිනිස්සේ කෑම කන්න යනකොට අත හොදන. ඊට පස්සේ කෑම කනවා. කෑම කාලා අතහොදනවා. ඒකට සම්පූර්ණයි. ආන්න ඒ වගේ චතුත් අධ්‍යානයේට ගියා. චතුත් අධ්‍යානට ගිහලා හිත හයිය ගස්සගෙන එනවා. ආපු ගමන් ඇවිල්ලා කාමාවචර සිතක් කියලා එහෙම කිව්වට ඇත්ත වශයෙන්ම ඔය චතුත් අධ්‍යානයේට ගිහිල්ලා ආපු එක්කෙනාගේ ආපු ගමම එයාගේ හිත ඇවිල්ලා මහා කාමෙන් ඇවිස හිතක් නෙවෙයි කුසල් සිතක්. නම් කරලා තියෙන කාම භූමි වැඩියෙන් පහළ වෙන නිසා ඒකට කාමාචර කුසාසිත කියලා. ඒ කුසාසිත හරි බලවත්. අනිත් එක තමයි උපේක්ෂා සහගතයි. උපේක්ෂා සහගතයේ කුසාසිත හරි බලවත්. බලවත් නිසා එදා චතුත් අධ්‍යායනට ගිහිල්ලා අපි එකනේ. ඉතින් බලවත් ඊට පස්සේ ඒකෙන් අදිස්ථාන කරනවා. අදිස්ථාන කරනවා මෙහෙමයි ලස්සන රත්තරන් මලක් පහළ වේවා කියලා. ඊට පස්සේ ඒක හිතනවා. ඒක පින්තූරගත කරනවා. ඒ පින්තූරගත කියලා කියන්නේ දැන් මේ කාමාචර කුසාසිතක මෙන්න මේ වාගේ මලක් කියලා හිතාගන්න. මේ වාගේ මලක් පහළ වේවා කියලා ඒකේ හිතින් මව හිතින් හිතාගෙන ඊට පස්සේ නිකන් චිත්ත රූපයක් හදන එකට අදිස්ථානය කරනවා කියලා කියනවා. ඊට පස්සේ ඒක කරපු ගමන් ආයෙත් යන්න ඕනේ හතරවෙනි ධ්‍යානෙ ඇතුළට යන්න ඕනේ. අර අදිස්ථානෙහි චිත්ත වීති අවසන් කරලා. හතරවෙනි ධ්‍යානෙට ආයෙ ගිහිල්ලා ඒකට සමවැදෙලා ආක එළියට එනකොට තමයි අර දෙවෙනි චිත්ත වීතියෙන් හිතපු දේ පහළ වෙලා මේ තියෙන්නේ. එහෙමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අභිඥා පුරුදු කරන වෙදී. ඒක හැම එකටම සාධාරණයි. හැම එකම යන්නේ මේ විදිහයි. හැබැයි අනිත් කෙනෙකුගේ හිතක් බලනකොටත් එහෙමයි. හිතක් ඔය ආපු ගමන්ම බලන්න බෑ. හිතක් බලන්න ඉස්සෙල්ලා හතරවෙනි ධානයට ගිහිල්ලා ඊට පස්සේ එළියට ඇවිල්ලා මගේ අනිත් එක්කෙනාගේ හිත පෙනේවා කියලා අදිස්ථාන කරනවා කාමාවචර පේළියේ කුසාසිත පේළියකින් ඊට පස්සේ එළියට එනවා ආයෙ ඊට පස්සේ චතුත ධානයට ගිහිල්ලා දාපු ගවම ටක් ගාලා ඊට පස්සේ ආ හිතපු දේ Tamanට ඉස්සරහා හොඳට මැවිලා පේන මේ මේක මෙයයි මේකයි මෙයා හිතන්නේ කියලා. ආන් මේ විදිහයි මාත්‍ය අභිඥා වැඩි. බොහොම පින්සහනාගේ අනෙක් වාරයක් පින් කරනවා හොඳයි මහත්තයා. එහෙනම් අපි අද අසත්පුරුෂයෝ හමු නොවේවා සත්පුරුෂයෝ දකින්ට හමු වේවා මුණගේවා සත්පුරුෂයන්ගේ ආශ්‍රේ හොඳට පාරමීය ගුණ පිළිවෙත් පුරාගෙන මේ ධර්මයේ මේ විදිහට අපි සියුම සියුම කොටස් කර කර කොටස් කරගෙන කවුරුවක් වැඩියෙන් පුරව කතා කරන්නේ නැති ධර්ම පැත්තක මේ ගමන් කරන්නේ ඉතින් මේ සමහර වෙලාවට මේ කෙනෙකුට හිතෙනවා ඇති මේක හරීම මේ මේ අනිවිච්ච පලාතක් මේක මේ ධර්ම මණ්ඩලයේ මේ බොහොම උදකලා ධර්ම පරාසයක් මේකේ තියෙන කියලා ඒ වුණත් එහෙම හිතුණාට බයක් වෙන්න දෙයක් නෑ ආර්යයන් වහන්සේලා ওই ළඟපාතම ඉන්නවා. ඔය ආර්යයන් වහන්සේලා හිතපු ධර්ම පරාසයන් උගේ තියෙන්නේ. ඒ නිසා මේ පින්වත් හැම දිනාටම ඒ ආර්ය උත්මයන් වහන්සේලාගේ නිකලෙස් සිත් වලින් ස්පර්ශ කළා වූ ධම් අපි මේ කුසල් සිත් පහල කර කර ඉතින් අපේ හිත් වලින් මෙනෙහි කරනවා මේ මානසිකාරය උන්වහන්සේලා නිවි ගියා වගේම අපිටත් නිවෙනි නිවියන්ට නිවනින් සැනසෙන්න හේතු වේවා ඒ වගේම අපිට කාට හරි උදව්වකුත් උපකාරයකුත් කරගෙන ඒ අයගේ හිත් නිවාගෙන මේ ධර්ම මාර්ගයේ ගමන් කොට අමා මහ නිවෙන සැනසෙන්න ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් හැම දිනාට ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි. සාදු සාදු සාදු